මහා සතිපට්ඨාන සූත්‍රයේ පදනම් කරගත් දේශනා මාලාවකින් උපුටාගත් කොටස් කිහිපයක් තමයි අද අපි ගැඹුරින් විමසා බලන්නට සූදානම් වෙන්නේ. අද අපි මේ මූලාශ්‍රය ඔස්සේ යන්නේ අර හරියට ගවේෂණ චාරියාවක් වගේ. ඔව්. අපි පටන් ගන්නේ අපේ හිතේ තියෙන ලොකුම කඳු වගේ පේන බාධක වලින්. ඊට පස්සේ අපි ඒ අත්දැකීමම කුඩා කලමනාකරණය කරගන්න පුනන් කොටස් වලට කඩලා බලනවා. ශරීරය ඊළඟට දැනෙන දේ හරියටම මුලින්ම ශරීරය ඊළඟට දැනෙන දේ මේක තමන්ගේම අභ්‍යන්තර ලෝකයේ සිතියම්ගත කරන ගමනක් විශේෂයෙන්ම පංච උපාදානස්කන්ධය ඒකෙත් රූප සහ වේදනා කියන කොටස් දෙක ගිහි ජීවිතයකට කොහොමද ප්‍රායෝගික වෙන්නේ කියන එකයි බලන්නේ. මෙතනදී වැදගත්ම දේ තමයි මේ විග්‍රහය පටන් ගන්නෙ ව්‍යුක්ත දාර්ශනික සංකල්පයක් විදිහට නෙමෙයි. නෑ නේද? කොහෙත්ම නෑ. තමන්ගේම අත්දැකීමෙන් මේ යථාර්ථය දකින්න මඟ පෙන්වීමක් අත්පොතක් විදිහටයි මේක දිගහැරෙන්නේ. හොඳයි. ඉතින් මේ විග්‍රහය පටන් ගන්නෙම අපි හැමෝටම හුරු පුරුදු මානසික බාධක ටිකකින් මූලාශ්‍රය මේවට කියන්නේ නීවරණ කියලා. ඔව්. ඒ කියන්නේ හිතේ පැහැදිලි බව නැති කරන සකය, නොසන්සුන්කම, ආසාව, තරහව අනේ වගේ දේවල්. ඉතින් මේ මූලාශ්‍රය කියනවා අනුන්ගේ හිතේ තියෙන මේවා ගැන කතා කරන්න කලින් තමන්ගේ හිතේ මේවා ක්‍රියාත්මක වෙන හැටි හරියටම අඳුනගන්න එක අත්‍යවශ්‍යයි කියලා. ඒක එච්චරටම වැදගත්ද? ඔව්. ඒක හරිම තීරණාත්මක කරුණක්. මූලාශ්‍රයේ පැහැදිලිවම කියනවා තමා තුළ ඇති නීවරණ ගැන හොඳ පරිචයක් ආభాසයක් නැතුව කෙනෙක් අනුන්ගේ නීවරණ බලන්න ගියොත් ඒක ඒකාන්තයෙන්ම අවුලකට හේතු වෙනවා කියලා. විනිශ්චයක් වෙනා විතරයි එතකොට. හරියටම. ඒකෙන් වෙන්නේ අනුන්ව විනිශ්චය කිරීමක් විතරයි. නමුත් තමන්ගේ හිතේ මේවා හටගන්න හැටි, පවතින හැටි නැති වෙලා යන හැටි ප්‍රත්‍යක්ෂයෙන් දකිනකොට අන්නේ ඒ අවබෝධයත් එක්කයි අනුන් දිහා බලන්න ඕන. එතනින් තමයි හිතේ චරිතයේ පෞරුෂත්වයේ විප්ලවය පටන් ගන්න කියලා කියන්නේ. ඒක තමයි. මෙතනදී සිදුවන දවන්ත දෘෂ්ටිමය වෙනසක් ගැනත් මූලාශ්‍රයේ සඳහන් වෙනවා. මුලදී තමන්ගේ වැරදි අඩුපාඩු නැත්නම් විශාල කන්දක් වගේ පේන නීවරණ පසුව ධර්මතා විදියට දකින්න පටන් ගන්නවා. ඒ කියන්නේ ස්වභාවිකව හටගෙන නැති වී යන දෙයක් ලෙස. හෝ එතකොට තමන්ගේ හිතත් එක්ක කරන සටන ඉවර වෙලා නිරීක්ෂණය පටන් ගන්නවා. හරියටම. නීවරණ වලට අපිත් එක්ක හැපෙන්න කිසිම ඕනෑකමක් නැහැ. ඒවායේ ස්වභාවය එහෙමයි. ඒවා එනවා, තමන්ගේ ස්වභාවය පෙන්නනවා, යනවා. අපි තමයි මේක පෞද්ගලික ප්‍රශ්නයක් කරගෙන මගේ තරහව මගේ ආසාව කියලා වෛර ద్వේෂය අපි කරගන්නේ. නැත්නම් ආසාවෙන් අල්ලගන්නේ. ඔව්. භාවනාව දියුණු වෙද්දී තේරෙනවා මේවා ධර්මතා කියලා. එතකොට ඒවට ඉන්න තැන ඉන්න ඇරලා තමම ඉන්න තැන තමම ඉන්නවා. ගැටීමක් නෑ. මූලාශ්‍රයේ මේ ගමන අධ්‍යයන කීපයකින් විස්තර කරනවා නේද? ඒක හරියට කෙනෙක් තමන්ගේ ලොකුම සතුරා එක්ක මිත්‍ර වෙනවා වගේ කතාවක්. ඔව් ඒක හරිම අපූර්ව විග්‍රහයක්. පළමුව භාවනාව පටන් කෙනාට මේ නීවරණ මහා කන්දක් වගේ දැනෙනවා. දරාගන්න බැරි තමන් යටපත් කරන බලවේගයක්. දෙවනුව දිගින් දිගටම ඒ සමග හැප්පෙද්දි ඒ දිහා බලන්න අදිෂ්ඨානයක් ඇති කරගන්නෙද්දි තමන්ගේ අදිෂ්ඨාන ශක්තිය මෝරනවා. එතකොට නීවරණ තමන්ට සමාන ප්‍රතිවාදියෙක් බවට පත්වෙනවා. ආ මුහුණට මුහුණලා කටයුතු කරන්න පුළුවන් වෙනවා. පුළුවන් වෙනවා. තවදුරටත් භාවනාව දියුණු වෙද්දී තුන්වෙනුව මේවා සංසාරෙන් එතර වෙන්න පාලමක් වගේ පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ කොහොමද? මේ නීවරණ නිසාමයි ධර්මයේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒවා හොඳ පාඩමක් හොඳ ධර්මතාවයක් බවට පත් වෙනවා අවසානයේදී. මේ තරම් ගැඹුරු විග්‍රහයක් කළ හැකි වූ බුදුරජාණන් වහන්සේට පමණක් නිසා උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය වටහා ගන්නත් නීවරණ හේතු වෙනවා. ඉතින් මේකේ තියෙන පුදුම සහගතම දේ තමයි නීවරණ කියන බාධකේ වෙනස් වෙන්නේ නැහැ. නෑ. වෙනස් වෙන්නේ ඒ දිහා බලන කෙනාගේ දෘෂ්ටිය. මුලින් සතුරෙක් ඊට පස්සේ ප්‍රතිවාදියෙක් අන්තිමට පාලමක් වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ නෙවෙයි වෙනස් වෙන්න ඕන. ප්‍රශ්නේ දිහා බලන විදිහයි. යෝගාවචරයාගේ ආකල්පය වෙනස් වීම නිසාමයි නීවරණ ධර්මයක් බෝඩපත් වෙන්නේ. හොඳයි. එතකොට මේ විදිහට හිතේ තියෙන බාධක නිරීක්ෂණය කරන්න පටන් ගත්තාම අපේ සම්පූර්ණ අත්දැකීමම තවත් පැහැදිලිව තේරුම් ගන්න ඕන වෙනවා. මං හිතන්නේ පංච උපාදානස්කන්ධය කියන මාතෘකාව එන්න එතරට වෙන්න ඇති. ඔව්. සාමාන්‍යයෙන් නාම රූප කියලා කියන සංකල්පය තවත් කොටස් පහකට බෙදන්නේ ඇයි? ඔව්. මෙතන තියෙන්නේ ඉගන්වීමේ ක්‍රමවේදයක්. මූලාශ්‍රයට අනුව අපේ සම්පූර්ණ පැවැත්මම නාම රූප කියන දෙකට අහු වෙනවා. ශරීරය සහ මනස. හරියටම. නමුත් මේ දෙකෙන් රූප කියන කොටස එනම් ශරීරය සාපේක්ෂව ගොරෝසුයි තීරුම් ගන්න පහසුයි. නමුත් නාම කියන කොටස ඒ කියන්නේ මනස. හරිම සූක්ෂමයි. හරිම සූක්ෂමයි ගැඹුරුයි. ඒ නිසා ඒ නාම කොටස තීරුම් ගන්න අපහසු. ඒ ගැන නුවණ මදි අයට වැඩිදුර අධ්‍යාපනයක් සඳහා බුදුරජාණන් වහන්සේ එය තවත් කොටස් හතරකට බෙදා දක්වනවා. වේදනා සංඥා සංඛාර විඥාන. ඕ වේදනා එනම් විඳීම සංඥා එනම් හඳුනා ගැනීම සංඛාරය නම් චේතනා සහ සිතුවිලි සහ විඥානය එනම් දැන ගැනීම. ඒක හරියට විද්‍යාවේදී සංකීර්ණ පද්ධතියක් තේරුම් ගන්න එකේ කොටස් වලට කඩලා බලනවා වගේ. පරිගණකයක් වැඩ කරන හැටි බලන්න CPU, RAM, hard drive කියලා වෙන් වෙන්ව අධ්‍යයනය කරනවා. හරියටම ඒක තමයි. මෙතනදිත් මනස කියන අතිශය සංකීර්ණ දේ තේරුම් ගන්න ඒකේ ප්‍රධාන ක්‍රියාකාරකම් විඳීම හඳුනා ගැනීම චේතනාවෙන් කරලා පෙන්නනවා. මේකින් වෙන්නේ අර සූක්ෂම දේ ග්‍රහණය කරගන්න පහසු නීමයි. ඉතින් මේ ඉගැන්වීම පටන් ගන්නෙ පහසුම තැනින්. එනම් රූපයෙන්. මූලාශ්‍රයේ මේක හරි අපූර්ව උදාහරණයකින් පැහැදිලි කරනෝ නේද? ඔව්. දරුවෙකුට අකුරු ලියන්න උගන්වද්දී ලියන්න පහසුම අකුරවන රා යන්නෙන් පටන් ගන්නවා වගේ. බුදුරජාණන් වහන්සේත් මේ ගැඹුරු ධර්ණය පහසුම තැනින් පටන් ගන්නවා. මේකට තමයි ආනුපුබ්බී පටිපදාව නැත්තම් ක්‍රමානුකූල පිරිවෙත කියන්නේ. ඒක ඊටාම ප්‍රායෝගික ප්‍රවේශයක්. ඔව්. විද්‍යාඥයෝ වුණත් මුලින්ම අවධානය යොමු කළේ අල්ලන්න පුළුවන්, මනින්න පුළුවන් රූපයට. නාම ධර්ම ප්‍රතික්ෂේප කළා. නමුත් බුදුරජාණන් වහන්සේ රූපයෙන් පටන් ගත්තා නාම ධර්ම ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි ඒ වෙතට යන්න පහසුම දොරටුව විදියට මූලාශ්‍රය පැහැදිලි කරන ඉති රූපං කියලා. ඔය ඉති රූපං කියන එකේ තේරුම මේ රූපයයි කියන එක උනාට ඒක නිකම් ලේබල් එකක් ගහනවට වඩා ගැඹුරු දෙයක් නේද? අනිවාර්යෙන්ම ඒක මේ තියෙන රූපය කියලා ලේබල් ගහනවා වගේ දෙයක් නෙමෙයි. ඒක ආ මේ දැනෙන දේ තමයි රූපය කියලා කිසිම විනිශ්චයකින් තොරව ඒ මොහොතේම පැහැදිලිව හඳුන ගැනීමක්. ඒක හරියට හුස්ම ගැන නෙමෙයි හුස්මහි සංවේදනය ගැන අවධානය යොමු කරනවා වගේ දෙයක්. හරියටම භාවනාවේදී මුලින්ම කළ යුත්තේ තමන්ගේ අරමුණ උදාහරණයක් විදියට ආනාපානය නම් ඒ හුස්ම කියන රූපය පැහැදිලිව හඳුනා ගැනීමයි. එතකොට රූපය හඳුනාගත්තට පස්සේ ඊළඟ පියවර මොකක්ද? මූලාශ්‍රයේ ඉති රූපස්ස සමුදයෝ එනම් රූපයේ හට ගැනීම ගැන කතා කරනවා. ඔව්. ඊළඟට කරන්නේ ඒ හඳුනාගත් රූපේ හේතුව විමසීමයි. රූපේ සෑදී ඇත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් බව මෙනෙහි කරනවා. හැබැයි මේක නිකන් වචන ටිකක් මතුරනවා වගේ දෙයක් නෙමෙයි. කොහෙත්ම නැහැ. මූලාශ්‍රයේ තියෙනවා හරි අපූර්ව උපමාවක්. බොර වතුර වීදුරුවක් ටික වෙලාවක් යනකොට මණ්ඩි ටික යටට බැහැලා පතුල පේනවා වගේ. හ්ම්. දිගින් දිගට මේ එකම ආරමුණක සිත පවත්වනකොට ඒ රූපේ මතු පිට පෙනුම යටින් තියෙන යථාර්ථය එනම් ධාතු ස්වභාවය පේන්න පටන් ගන්නවා. ඔව් ඒ කියන්නේ හුස්ම දිහා බලන් ඉන්නකොට ඒකේ තියෙන උණුසුම් සීතල ගතිය, තද ගොරෝසු ගතිය, පැතිරෙන ගතිය වෙන්වෙන්ව වැටහෙනවා. ඔව් තේජෝ පඨවි වායෝ ඒ ස්වභාවයන් වෙන්වෙන්ව වැටහෙන්න පටන් ගන්නවා. ඒ වගේම රූපේ නැති වී යාම ඉති රූපස්ස අත්ංගමෝ ඒ කියන්නේ ඒකේ අවසානය දැකීමද ඒ කියන්නේ රූපය අනිත්‍ය වෙනස් වන නැසෙන ස්වභාවය දැකීම මූලාශ්‍රයේ භාවනා කරන කෙනෙක් මුහුණ දෙන අභියෝගයක් ගැන කියනවා. ඒ තමයි රූපයේ මායාවට රැවටීම. රූපය අපිව නොඑක ආකාරයෙන් රවට්ටනවා. ඔව්. නමුත් එකම මැජික් එක දිගින් දිගටම බලනකොට ඒකේ විස්මයක් නැතුව යනවා වගේ දිගටම එකම රූපයේ දෙස බලන විට එහි මායාකාරී ස්වභාවය පහව ගොස් යථාර්ථය වැටහෙනවා. ඉතින් මේ යථාර්ථය දකින්න රූපේ දිහා එක පැත්තකින් විතරක් බලලා මදි ඇති නේද? අනිවාර්යෙන්ම ඒ සඳහා රූපය අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර සියුම් ගොරෝසු උසස් පහත් දුර ළඟ මේ වගේ බොහෝ පැතිවලින් දකින්න අවශ්‍ය බවත් මෙහි සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ තියෙන හුස්ම විතරක් නෙමෙයි අතීතයේ තිබුණු හුස්ම අනාගතයේ ඇති වෙන හුස්ම. තමන්ගේ ශාරීරී රූප පිටත ලෝකයේ රූප මේ හැම දෙයක්ම එකම අනිත්‍ය ස්වභාවයට යටත් බව දකින්න ඕන. මේ හැම පැත්තක්ම දැක්කොත් තමයි සම්පූර්ණයෙන්ම ඉති රූපං කියලා කියන්න පුළුවන් වෙන්නේ. හොලේ. එතකොට රූපය එහෙමත් නැත්නම් ශාරීරික සංවේදනය පැහැදිලි වඳුනගත්තා. හැබැයි කතාව එතනින් ඉවර වෙන්නේ නෑ නේද? නෑ. මොකද ඒ සංවේදනයත් එක්කම අපිට ඒ ගැන මොකක් හරි දැනීමක් ඇති වෙනවා. සැපක් දුකක් නැත්තම් කිසි ගාණක් නැති බවක්. හ්ම්. මූලාශ්‍රයේ ඊළඟට අවධානය යොමු කරන්නේ අන්නේ දැනීමට. ඒ කියන්නේ වේදනාවට. අව් සාමාන්‍ය ලෝකයේදී විඳීම කියන වචනේ අපි පාවිච්චි කරන්නේ සැපවත් දෙයකටනේ. රස විඳීම, සුඛ වින්දනය වගේ. ඔව්. නමුත් භාවනා ලෝකයේදී වේදනාව කියුවම මුලින්ම මතක් වෙන්නේ දුක් වේදනාව. හැබැයි මූලාශ්‍රය පැහැදිලි කරනවා වේදනාව කියන්නේ දුකම නෙමෙයි කියලා. ඔව් වර්ග තුනක් තියෙනවා නේද? ඔව්. සුඛ ඒ කියන්නේ සැප, දුක්ඛ ඒ කියන්නේ දුක, සහ අදුක්කම සුඛ. ඒ කියන්නේ දුකත් නොවු සුඛත් නොවු නැත්තම් උපේක්ෂා වේදනාව. මට හිතෙන විදිහට අපි හැමෝම සැප දුක කියන අන්ත දෙකේ විතරයි ජීවත් වෙන්නේ. උපේක්ෂාව කියන මේ මැද තියෙන විශාල පරාසය අපි සම්පූර්ණයෙන්ම මඟහරිනවා. භාවනාවේදී මේක මෙච්චර තීරණාත්මක වෙන්නේ ඇයි? ඒක ඊටාම තීරණාත්මකයි. මූලාශ්‍රයට අනුව භාවනාව ගැඹුරු වෙද්දී උදාහරණයක් විදිහට ආනාපාන සතිලේදී හුස්ම හරිම සියුම් වෙනවා. අර ගොරෝසු දැනීම නැති වෙලා උපේක්ෂා සහගත වේදනාවක් ඉතිරි වෙනවා. අත්දැකීම් අඩු යෝගාවචරයෙක් මෙතලදී කලබල වෙන්න පුරුවන්. තමන්ගේ අරමුණ නැති වුණා කියලා හිතනවා. ඔව් හුස්ම ගැනීම නැවතුණා කියලා හිතලා ආයෙත් ගොරෝසු දැනීමක් ඇති කරගන්න උත්සාහ කරනවා. සමහර විට ඇස් දෙක ඇරලා බලනවා. ඇත්තටම පණ තියනවද කියලා. ඒක හරියට අපි හිතනවට වඩා සංසුන් වුණාම අයියෝ මට මොකක් හරි වෙලාද කියලා කලබල වෙලව වගේ වැඩක්. ඒක තමයි. අපි සාමාන්‍ය නොසන්සුන්කමට කොච්චර හුරු වෙලාද කියන එක තමයි ඒකෙන් පේන්නේ. එතකොට මේ උපේක්ෂා වේදනාව හඳුනා ගැනීම තමයි භාවනාවේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය අවශ්‍ය වෙන්නේ. චුල්ල වේදල්ල සූත්‍රේනත් සඳහනක් තිබුණා නේද? ඔව්. එහි කියවෙනවා සැප වේදනාව ඇතිවීම සැපයි නැතිවීම දුකයි. දුක් වේදනාව ඇතිවීම දුකයි නැතිවීම සැපයි. හරි. නමුත් උපේක්ෂා වේදනාව දැනගෙන ඉන්න සැපයි නොදැන සිටීම දුකයි. හ්ම්. එතන ප්‍රඥාවේ වැදගත්කම පේනවා. හරියටම අර හුස්ම සියුම් වෙලා ඇතිවුණු උපේක්ෂා සහගත ශාන්ත අවස්ථාව හඳුනගන්න බැරිවීම දුකක් ඒක හඳුනා ගැනීම තමයි භාවනාවේ ඉදිරි පියවර ධානා මාර්ගයේ දොරටුව. ඒක භාවනා කරන ඕනම කෙනෙකුට හරිම ප්‍රායෝගික කරුණක්. හැබැයි දුක් වේදනාවට කියන්නේ ශාරීරික වේදනාවට මුහුණ දෙන හැටි ගැන මොනවද කියන්නේ? මේක හරිම අර ප්‍රතිභාෂාත්මකයි වගේ නේද? ඔව්. සාමාන්‍ය කෙනෙක්ට උදාහරණයක් විදිහට දණිහිසේ අමාරුවක් තියෙන කෙනෙක්ට වේදනාව නෙමෙයි ප්‍රශ්නේ කිව්වොත් ඒක පිළිගන්න අමාරුයි. මූලාශ්‍රය කොහොමද ඒ තර්කය ගොඩනගන්නේ? හරිම හොඳ ප්‍රශ්නයක්. මූලාශ්‍රයකට හරිම පැහැදිලි ක්‍රමානුකූල උපදේශයක් දෙනවා. වේදනාවක් ඇති වෙනකොට හිතේ ඒකට විරුද්ධව ස්වභාවිකවම ද්වේෂයක් අකමැත්තක් හටගන්නවා. මේ ද්වේෂය නිසා හැමදේම අවුල් වෙනවා. එදකොට වේදනාව වේදනාව කියලා මෙනෙහි කරනවා වෙනුවට තරහකාරයෙකුට බනිනවා වගේ ද්වේෂ සහගත සිතුවිල්ලකින් තමයි මෙනෙහි කරන්නේ. ඉතින් අත්ත ප්‍රශ්නේ වේදනාව නෙමෙයි වේදනාවට ඇතිවෙන අකමැත්ත. එතකොට මේ දෙක වෙන් කරලා දකින්නේ කොහොමද? මූලාශ්‍රයේ උපදෙස් දෙනවා පියවර දෙකක ක්‍රමවේදයකට. 1. ඇති වී තිබෙන වේදනාව දිගටම සිහියෙන් මිනිහි කරන්න. හරි. 2. ඒ එකම ඒ වේදනාවට විරුද්ධව හිතේ හටගත් द्वේෂයත් සිහියෙන් මෙනෙහි කරන්න. ආ දෙකම එකට. ඔව්. එතකොට තේරෙනවා ඇත්තටම දුක් දෙන්නේ මුළු අත්දැකීමම විකෘති කරන්නේ අර द्वේෂය බව. දනිහිසේ වේදනාව එකක්, ඒ වේදනාවට මගේ හිතේ තියෙන තරහව තව එකක්. මේ දෙක දෙකක් කියද පැහැදිලිව දකිනකොට අර द्वේෂයේ තුනී වෙලා යනවා. එතකොට ඉතිරි වෙන්නේ වේදනාවේ යථා ස්වභාවය විතරයි. ඒ දිහා උපේක්ෂාවෙන් බලන්න අවස්ථාව ලැබෙනවා. ඒක භාවනා ජීවිතේ විශාල ජයග්‍රහණයක්. මේක භාවනාවට විතරක් නෙමේ එදිනෙදා ජීවිතයටත් හරිම ප්‍රබල මෙවලමක්. කාර්යාලයේදී ඇතිවෙන පීඩනය නැත්නම් පෞල් ජීවිතයේ ගැටලුවක් නිසා ඇතිවෙන මානසික වේදනා වකදී උනත් මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. පුළුවන්. මේ තියෙන පීඩනය සහ මේ තියෙන පීඩනයට මගේ හිතේ ඇතිවෙන අකමැත්ත කියලා වෙන් කරන දකිනකොට ප්‍රශ්නේ කළමනාකරණය කරගන්න ලොකු ඉඩක් ලැබෙනවා. හරියටම. ඒක තමයි මේ ඉගැන්වීමේ තියෙන ප්‍රායෝගික වටිනාකම. ඉතින් මේ හැම දෙයකින්ම අපිට මොනවද ඉතිරි වෙන්නේ? අපි දෙක්කා මේ විග්‍රහය අපේ අත්දැකීම් රූප සහ වේදනා ලෙස කොටස් වලට බෙදන්නේ දාර්ශනික සංකල්ප විද්‍යට නෙමෙයි. අපේම ශරීරය සහ මනස තුල සෘජුවම නිරීක්ෂණය කළ හැකි යථාර්ථයන් ලෙසයි. ඔව්. අපි පටන් ගත්තේ හිතේ තියෙන ලොකුම බාධක වලින්. අවසානයේදී අපි ඒ අත්දැකීමම ඊතා සියුම් කොටස් වලට කඩලා බලන්නේ ඉගෙන ගත්තා. මෙහි ප්‍රධානම පණිවිඩය තමයි මේ ක්‍රමවේදය. එය ක්‍රමානුකූලයි, ප්‍රායෝගිකයි සහ පටන් ගන්නේ වඩාත්ම පහසුවෙන් ප්‍රවේශ වේ හැකි දෙයින්. එනම් ශරීරයෙන් හැවත් රූපයෙන්. හ්ම්. ඉන්පසුව වේදනාව වෙත යොමු වෙමින් ඇලීමකින් හෝ ගැටීමකින් තොරව සැප, දුක සහ උපේක්ෂාව කියන තුනටම මුහුණ දෙන ආකාරය කියා දෙනවා. මේක තමන්ගේ අභ්‍යන්තර ලෝකය සමග තියෙන සම්බන්ධතාවය සම්පූර්ණයෙන්ම වෙනස් කර ගැනීමක්. ඕ සටන් කරනව වෙනුවට නිරීක්ෂණය කරන්න තේරුම් ගන්න පටන් ගැනීමක්. අවසාන වශයෙන් සිතන්නට යamak. මූලාශ්‍රය පැහැදිලි කරනව දුක් වේදනාව ඇතිවීම දුකක් බව. නමුත් ඒ වගේම සැප වේදනාව නැති වී යාමත් දුකක් කියලා කියනවා. ඒක ඇත්ත. මේක සතුට තමයි ජීවිතයේ එකම අරමුණ කියන අපේ සාමාන්‍ය මතයට අභියෝග කරනවා. හැම විටම සැපක් හොඳ හැඟීමක් පස්සේ දුවන එක ඇත්තටම තිරසාර විසඳුමක්ද? සමහර විට ඇත්ත අරමුණ සැප විඳීම නෙවෙයි සැප සහ දුක යන දෙකින්ම ස්වාධීන වූ ශාන්තියක් වෙන්න බැරිද අපේ සුවතාවය හොඳින් දැනීම මත රඳා නොපවතින ජීවිතයක් කොයි වගේ වෙයි පංච උපාදානස්කන්ධය ගැන අපි කරගෙන යන මේ ගැඹුරු කතාබහේ තවත් පියවරක් තියන්න යද්ද අපි හදන්නේ අපි පසුගිය වතාවේ වේදනාව එකේ වේදනාස්කන්ධය ගැන කතා කළානේ. අද අපි ඒ සාකච්ඡාවේ ඉතිරි ටික සම්පූර්ණ කරලා ඊළඟට එන හරිම ආකර්ශනීය වගේව ටිකක් සංකීර්ණ මාතෘකාවකට බහිනවා. ඒ තමයි සංඥාව. හඳුනා ගැනීම. ඔව් හඳුනා ගැනීම. මේ කතාව පටන් ගන්න කලින් මට නිකමට හිතුණා එකම සිදුවීමක් හිතමුකෝ පාරේ වෙන ඇක්සිඩන්ට් එකක් වගේ දෙයක්. ඒක දැකපු දෙන්නෙක්ගෙන් ඒ ගැන ඇහුවොත් සමහර වෙලාවට ඒ දෙන්න කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතා දෙකක් නේද? ඇත්ත. හරියට වෙන වෙනම සිදුවීම් දෙකක් දැක්කා වගේ. අන්න ඒක තමයි අපි අද කිමි දෙන්න යන සංඥා ලෝකයේ ස්වභාවය. ඉතින් අද අපේ අරමුණ මේ මූලාශ්‍රවල තියෙන කරුණු පාවිච්චි කරලා මේ මානසික ක්‍රියාවලීන් භාවනාවට විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතේට ඔව් අපේ එදිනෙදා ජීවිතේට වැඩපොලේදී, gederදී බලපාන්නේ කොහොමද කියලා තේරුම් ගන්න එක ඒ වගේ මේවා එක්ක වැඩ කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම මොනවාද කියලාත් හොයලා බලමු. එහෙනම් අපි වේදනාව ගැන ඉතිරි වෙච්ච තැනින්ම පටන් ගමු නේද? හොඳයි. මූලාශ්‍ර කියවදි මට හිතට ආපු ලොකුම ප්‍රශ්නයක් තමයි මේක. අපි සාමාන්‍යයෙන් හිතන්නේ සැප දුක කියන අන්ත දෙක ගණනේ නේද? හ්ම්. ඒත් හැමදේම මධ්‍යස්ත. ඒ කියන්නේ උපේක්ෂා සහගත මට්ටමකට එනකොට ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා මේ මූලාශ්‍රවල කියනවා. ඒක ටිකක් පුදුම හිතන දෙයක් නේද? ඒක ඊටාම වැදගත් නිරීක්ෂණයක්. මූලාශ්‍රවල මේක හඳුන්වන්නේ අදුක්ඛම සුඛ වේදනාව හමුවේ ඇතිවන අභියෝගය කියලයි. දුකත් නැති සැපත් නැති මධ්‍යස්ත විඳීම. අපි බොහෝ වෙලාවට ප්‍රබල උත්තේජනයන්ට ඒ කියන්නේ සැප හෝ දුක කියන රළු වේදනාවලට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඉතින් භාවනාව ගැඹුරු වෙද්දී හුස්ම වගේ අරමුණු සියුම් වෙනකොට ඒහා සම්බන්ධ වේදනාවත් හරිම සියුම් වෙනවා. ඒ නිශ්ශබ්ද සියුම් බව සමහර අයට දරා ගන්න බැහැ. හරියට නිකරම ෆෝන් එකේ නොටිෆිකේෂන් එකක් එනකම් නැත්නම් සෝෂල් මීඩියා ෆීඩ් එකේ අලුත් දෙයක් දැකෙනකම් ඉන්නවා වගේද? ඒ උත්තේජනේ නැති නිශ්ශබ්දතාවය අපිට බෝරින් කියලා හිතනවා. ඒක දරා ගන්න බැරුව අපිම કૃත්‍රිමව උත්තේජනයක් හොයනවා. හරියටම මූලාශ්‍රවල විස්තර කරව සමහරුයි සියුම් බව දැනෙද්දි කලබල වෙලා නැවතත් රළු වේදනාවක් ඇති කරගන්න උත්සාහ කරනවා කියලා. මොනවද කරන්නේ? සමහරු හයියෙන් හුස්ම ගන්නවා. තවත් අය ඇස්සරලා බලනවා. ඇත්තටම මම පණ පිටින්ද කියලා තහවුරු කරගන්න වගේ. මොකද මේ මධ්‍යස්ත බව මනසට නුහුරුයි. ඒක අවිද්‍යාවේ ඒ නොදැනුවත්කමේ ලක්ෂණයක් විදිහටයි මූලාශ්‍රවල පෙන්වා දෙන්නේ. එතකොට මූලාශ්‍රවල තියෙනවා හරි අපූරු කියමනක් දැනගැනීම සැපයි නොදැන සිටීම දුකයි කියලා. ඕ. ඒ කියන්නේ ඒ සියුම් මධ්‍යස්ත වේදනාව ගැන දැනුවත් වෙලා ඒකත් එක්ක ඉන්න පුරුදු වෙන එකම සතුටක් කියන එකද නිතරම උච්ච අවස්ථා හොයන්නේ නැතුව නියත වශයෙන්ම නිරන්තරයෙන්ම උත්තේජනයන් පස්සේ දුවන්නේ නැතුව ඒ නිශ්ශබ්දතාවය සහ සියුම් බවත් එක්ක ජීවත් වෙන්න හුරු වීමේ වටිනාකමයි ඒකෙන් කියවෙන්නේ. ඒක එදිනෙදා ජීවිතයට තදාලයි. අනිවාර්යෙන්ම හැම වෙලේම යමක් වෙන්න ඕනේ නැහැ. සමහර වෙලාවට කිසිම දෙයක් නොවි තියෙන එකේ තියෙන සැනසීම විඳින්න පුරුදු වීම තමයි අභියෝගය. හරි. ඒ මධ්‍යස්ත වේදනාව ගැන. එතකොට මීට හාත්පසින්ම විරුද්ධ පෙත්ත. ඒ කියන්නේ දරාගන්න බැරි තරම් ප්‍රබල වේදනාකාරී හැඟීම්. හ්ම්. ඒවා එක්ක ගනුදෙනු කරන හැටි ගැනත් මූලාශ්‍රවල හරිම ප්‍රායෝගික උපදෙස් ටිකක් තියෙනවා. අපි ඒ ගැන ටිකක් ගැඹුරට කතා කරමු. ඔව්. එතනදී ප්‍රධානම දේ තමයි ද්වේෂය ගැන අවධානයෙන් ඉන්න එක. හිතන්නකෝ භාවනා කරද්දි කකුල දරුණුවට රිදෙන්න ගන්නවා කියලා. හරි. අපේ හිතේ පළවෙනිම සහ ස්වයංක්‍රීය ප්‍රතික්‍රියාව තමයි ඒ වේදනාවට වෛර කරන එක, ඒකත් එක්ක සටන් කරන එක. මේක නැති වෙලා යන්න ඕන කියලා හිතන එක. මූලාශ්‍රවල කියන්නේ ඒ වේදනාව පැත්තක තියලා අලුතින් හටගත්ත द्वේෂයම නුවණින් මෙනෙහි කරන්න කියලායි. හරි. හරියට මට ඒක පැහැදිලිමදි. වේදනාවත් එක්ක සටන් නොකර ඒකෙන් හටගත්ත द्वේෂය දිහා බලනවා කියන්නේ මොකක්ද? හරි. මූලාශ්‍රවල තියෙන හාවට නොවිද පඳුරට විදිනවා වගේ කියන උපමාවෙන් කියවෙන්නේත් ඒකද? හරියටම හිතන්න අපේ නියම ඉලක්කය නියම ප්‍රශ්නය හාවා. ඒ කියන්නේ කායික වේදනාව. හරි. ඒත් අපි නොදැනුවත්වම විඳින්නේ ඒ හාව වටේ තියෙන පඳුරට. ඒ කියන්නේ වේදනාව නිසා හිතේ හටගත්ත द्वේෂයට. ආ. ඇත්තටම වේදනාව දරුණු විඳින්න බැරි දෙයක් බවට පත් කරන්නේ ඒක දෙගුණ තෙගුණ කරන්නේ අර द्वේෂය කියන දෙවනි ඊතලය. දෙවෙනි ඊතලය. ඔව්. පළවෙනි ඊතලය තමයි කායික වේදනාව. ඒක අපිට පාලනය කරන්න බෑ. ඒ දෙවෙනි ඊතලය, ඒ කියන්නේ ඒකට දක්වන මානසික ප්‍රතිචාරය, ඒ द्वේෂය අපිට පාලනය කරන්න පුළුවන්. ඒ द्वේෂය නිරීක්ෂණය කරනකොට ඒකේ බලය ටිකෙන් ටික නැති වෙලා යනවා. වේදනාව එතනම තිබුණත් ඒකෙන් දැනෙන පීඩනය අඩු වෙනවා. ඒක හරිම වැදගත්. ඒ කියන්නේ අපි වේදනාවට දක්වන ප්‍රතිචාරය ඒ द्वේෂය තමයි නියම ප්‍රශ්නය. අපි මේ වේදනාව වෛර කළ යුතු දෙයක් කියලා ලේබල් කරන එක එහෙමයි. මම හිතන්නේ ඒක තමයි අපේ ඊළඟ මාතෘකාවට සංඥාවට එහෙම නැත්නම් හඳුනා ගැනීමට හොඳම පිවිසුම. මොකද ලේබල් කරන එක තමයි සංඥාව කියන්නේ නේද? ඒක තමයි හොඳම සංක්‍රාන්තිය. වේදනාව මත පදනම් වෙලා අපි යම් දෙයක් හඳුනා ගන්නවා, ලේබල් කරනවා. අනේ ඒ ක්‍රියාවලිය තමයි සංඥාස්කන්ධය කියන්නේ. හ්ම්. ඒක අපි ලෝකය හඳුනා ගන්නවා. නාමකරණය කරන වර්ගීකරණය කරන ක්‍රමය. ඒ වගේම අපේ ගැඹුරටම கிඳා බැසගත්තු පක්ෂපාතීකම් මතවාද සහ ගැටුම් වල මූලයත් මේකමයි. එතකොට ඒක ඒක හරියට කැමරාවකින් ගන්න ඡායාරූපයක් වගේ නෙවෙයි. ඒ කියන්නේ යථාර්ථය ඒ විදිහටම ග්‍රහණය කරගන්නව නෙවෙයි. නෑ. අපේ මනෝභාවය අතීත අත්දැකීම් අනුව අඳින චිත්‍රයක් වගේ. ඒත් ඇත්තට මේක කොයිතරම් දුරට යථාර්ථයෙන් වෙනස් වෙන්න පුළුවන්ද? අපි දෙන්නෙක් එකම රතු පාට මලක් දිහා බැලුවොත් අපේ සංඥාවන් කොහොමද වෙනස් වෙන්නේ? හරිම අපූරු ප්‍රශ්නයක්. මූලාශ්‍රවල පැහැදිලි කරනවා සංඥාව කියන්නේ ස්පර්ශය, ඒ කියන්නේ පස්ස සහ වේදනාවෙන් තොරව හටගන්න දෙයක් නෙවෙයි කියලා. විඳීමකින් තොරව අපිට ඒ ගැන සංඥාවක් ඇති කරගන්න බෑ. බෑ උදාහරණයක් විදියට අම්මා කියන වචනේ ගන්නකො කෙනෙකුට ඒක ඇහෙනකොට ආරක්ෂාව, සෙනෙහස, gedara උයන කෑමක සුවඳ වගේ සුඛ වේදනාවන් හා බැඳුණු සංඥා ගොඩක් මතක් වෙනවා. ඔව්. ඒත් ළමා කාලයේදී කටුක අද්දකීම් විඳපු තවත් කෙනෙකුට ඒ අම්මා කියන වචනේම දුක්ඛ වේදනාවක් එක්ක බැඳුණු බිය උපදවන සංඥාවක් වෙන්න පුළුවන්. වචනේ එකයි. වචනේ එකයි. ඒ දේහා බැඳුණු වේදනාව නිසා හඳුනා ගැනීම, ඒ කියන්නේ සංඥාව සම්පූර්ණයෙන්ම වෙනස්. මූලාශ්‍රවල තියෙන අර පරිගණක තාක්ෂණය පිළිබඳ උදාහරණයක් ඒ වගේ නේද? ඔව් ඔව්. ඒ ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙකුට RAM, CPU, cloud computing කියුවම ඒවා නිකම ශබ්ද විතරයි. හැඟීමක් නැහැ. ඔව්. ඒහා සම්බන්ධ අත්දැකීමක් හෝ වේදනාවක් නැති නිසා ඔහුට ඒ ගැන කිසිම සංජානනයක් ඇති වෙන්නේ නැහැ. හරියටම. ඒ වචන ඔහුට හැඟීම් වලින් තොරයි. ඒ කියන්නේ අපේ හැම හඳුනා ගැනීමක්ම හැම ලේබල් එකක්ම අපේ අතීත විඳීම් වලින් වර්ණවත් වෙලා තියෙන්නේ. ඒකයි එකම සිදුවීම දෙන්නෙක්ට දෙවිදියට පේන්නේ. ඔව්. ඔවුන්ගේ අතීත වේදනා පුස්තකාල වෙනස්. මේක ඇහුවම හිතෙනවා අපි අපේම සංඥාවල සිරකරුවන් වගේ කියලා. මේවයින් පාලනීය නොවි මේවත් එක්ක වැඩ කරන්න පුළුවන් ප්‍රායෝගික මෙවලමක් ගැනත් මූලාශ්‍රවල සඳහන් වෙනවා. මම හිතන්නේ මෛත්‍රී භාවනාව කියන්නේ ඒ වගේ එකක්. ඔව් මෛත්‍රී භාවනාව කියන්නේ හරිම ප්‍රබල මෙවලමක්. මූලාශ්‍රවලයක හඳුන්වන්නේ දැනුවත්තම කුසල් සහගත ඒ කියන්නේ සුබ සංඥාවක් වර්ධනය කරන ක්‍රමයක් විදිහට. අපි අහං ආවේවා හෝමි මම වෛර නැත්තේක් වෙම්මා වනි පාට නිතර මැනේජ් කරනකොට අපි කරන්නේ දැනුවත්තම අපේ හිතේ තියෙන වෛරී කියන සංඥාව මෛත්‍රී සහගත කියන සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන එක. හරියටම. ඒ කියන්නේ අපි වචනාර්ථයෙන්ම අපේ මානසික ලේබල් නැවත ලියනවා වගේ දෙයක්. ලෝකය භයානකයි කියන සංඥාව වෙනුවට සීළු සත්‍යෝ සුවපත්වත්වා කියන සංඥාව හිතාමතාම හිතට කාවද්දනවා. නියත වශයෙන්ම මූලාශ්‍රවල මේ සඳහා ප්‍රබල උපමාවක් යොදා ගන්නවා ඒ තමයි මාතෘ සංකල්පය. මාතෘ සංකල්පය. ඔව්. මවක් Taman එකම දරුවා දිහා බලන්නේ කොහොමද? එයාගේ හැම අඩුපාඩුවක්ම පෙනුනත් ඒ හැම දෙයකටම වඩා එයාට තියෙන්නේ අප්‍රමාණ මෛත්‍රියක් කරුණාවක් අන්න ඒ වගේ මෛත්‍රී සහගත සංජානනයක් Taman කෙරෙහිත් පසුව මුළු ලෝකය කෙරෙහිමත් පැතිරවීම තමයි මෙහි අරමුණ. ඒක සංඥාවක කරන ක්‍රියාකාරී වැඩක්. ඒමයි. නමුත් මේ සංඥාව භයානක වෙන්නත් පුරුණනේ. අපි හදාගන්න ලේබල්, අපි හදාගන්න කතන්දර අපිවම විනාශ කරන්නත් පුරුමයි. මූලාශ්‍රවල මේක පැහැදිලි කරන්න ඊටාම සජීවී ඇඟ හිරිවෙටෙන කතාවක් තියෙනව නේද? ව්‍යාග්‍රයාගේ කතාව. ඔව් ඒක සංජාවේ භයානක පැත්ත පෙන්눔 කරන ප්‍රබලම උපමාවක්. කොහොමද කතාව? කතාව මෙහෙමයි. බමුණු තරුණයන් හතර දෙනෙක් ඉන්නවා. ඒන් තුන් දෙනෙක් විවිධ ශාස්ත්‍ර ඉගෙන ගන්නවා. එක්කෙනෙක් කැලේ තියෙන ඇටකටු එකතු කරලා ඕනෑම සතෙකුගේ ඇට සැකිල්ලක් හදන්න ඉගෙන ගන්නවා. හරි. දෙවැන්නා ඒ ඇට සැකිල්ලට මස්ලේ පුරවලා සම්පුරවලා සම්පූර්ණ සතෙක් මවන්න ඉගෙන ගන්නවා. තුන්වැන්නා ඒ මැරිච්ච සතාට පණ දෙන්න පුරන් මන්ත්‍රයක් ඉගෙන ගන්නවා. හතරවැනියා හතරවැනියාට මේ කිසිම ශාස්ත්‍රයක් බෑ. ඒත් එයාට හොඳ නුවණක් ප්‍රඥාවක් තියෙනවා. ඉතින් මේ තුන්දෙනා තමන්ගේ ශිල්පය පරීක්ෂා කරන් ඉතන. ඔව්. දවසක් කැලේ යද්දී මේ තුන්දෙනා ව්‍යාග්‍රේකුගේ ඇටකටු ටිකක් දකිනවා. පළවෙනියා ඇටකටු ටික එකතු කරලා ව්‍යාග්‍රේ ඔහුගේ ඇටසැකිල්ලක් හදනවා. හ්ම් හ්ම්. දෙවන්නා ඒකට මස් ලේ පුරවලා පණ නැති ව්‍යාග්‍රයක් මවනවා. දැන් තුන්වෙනා ලෑස්ති වෙනවා මන්ත්‍රය කියලා ඒකට පණ දෙන්න. අර නුවණ තියෙන කෙනා මොකද කරන්නේ? අන්න ඒ වෙලාවේ අර නුවණ තියෙන හතරවෙනි තරුණයා කියනෝ මේක කරන්න එපා. මේ ව්‍යාග්‍රයා පණ ලැබුණොත් අපි හැමෝවම මරලා කයි කියලා. ඒත් අනිත ඇහුවෙන? නෑ. අනිත් තුන්දෙනා යාට hina වෙලා තමන්ගේ ශිල්පයේ ගලා ආඩම්බරෙන් ඒ වැඩේ කරනවා. අර නුවණැති තරුණයා ඉක්මනට ගහකට නගිනවා. ඉතින් තුන්වෙන්නා මන්ත්‍රය කියලා පන දුන්න ගමන්ම ව්‍යාග්‍රයා නැගිටලා ඒ තුන්දෙනාවම මරාගෙන කනවා. ඒකනම් ඇඟ හිරිවැටෙන කතාවක්. ඒ කියන්නේ ඒ කියන්නේ අපි හදාගන්න මතවාද අපේ ලේබල් අපේ සංකල්ප ඇත්තටම අපිව පනිපිටින් ගිල ගන්න පුරෝන් කියන එක. හරියටම. ඒ බමුණන්ගේ දැනුමම තමයි වුණ විනාශ කළේ. මූලාශ්‍රවල ඒක හරිම පැහැදිලිව කියනවා. අපිම බවාගත්තු මේ චිත්ත රූපය, මේ සංඥාව අපිව කාලා දානවා. අපි හිතේ කතාවක් ගොඩනගා ගන්නවා මම තමයි හරි, මගේ මතය තමයි ශ්‍රේෂ්ඨ, අනිත් අය වැරදි වගේ. ඊට පස්සේ අපිම මේ මතාවාදී, මේ සංඥාවේ ගොදුරක් බඩපත් වෙනවා. ඔව්. ඒ මතය වෙනුවෙන් සටන් කරලා අන්තිමට විනාශ වෙන්නේ තමන්මයි. අපිට එදිනෙදා ජීවිතයේදී මේ වගේ ව්‍යාග්‍රයන් නිර්මාණය කරගන්න ඕනේ. ඒත සමාජ මාධ්‍යවල, දේශපාලනයේදී අපි යම් මතාවාදයක් තදින් අල්ලගඩ ඒකට විරුද්ධ හැමෝම සතුරන් කියලා ලේබල් කරනවා. හ්ම් ඇත්ත. ඊට පස්සේ ඒ සතුරන්ට වෛර කරලා ඒ වෛරෙන් අපිම දැවිලා යනවා. අපිම හදාගත්ත ව්‍යාග්‍රය අපිවම කනවා. ඒක තමයි වෙන්නේ. තමන්ගේ මතවාද, තමන්ගේ අනන්‍යතාවය, තමන්ගේ කණ්ඩායම ගැන අපි හදාගන්න සංඥාවන් කොච්චර භයානක වෙන්න පුළුවන්ද කියන එකට ඒක හොඳම උදාහරණයක්. ඉතින් මේ හැම දෙයකින්ම අපිට ගත හැකි පණිවිඩය කුමක්ද? මට හිතෙන්නේ වේදනාව කියන්නේ නිකම්ම අපිට සිදුවන දෙයක්වත් සංඥාව කියන්නේ ලෝකයේ දෙස බලන පිරිසිදු කවුළුවක්වත් නෙවෙයි. නෙවෙයි. මේවා අපි දැනුවත්වම මැදිහත් වෙන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන් ක්‍රියාකාරී ක්‍රියාවලීන්. ප්‍රධානම දේ තමයි මේ ක්‍රියාවලිය ගැන අවබෝධයෙන් යුක්ත වීම. ද්වේෂය විසින් වේදනාව පිළිබඳ අත්දැකීම වර්ණවත් කරන ආකාරයත් අතීත අත්දැකීම් වර්තමාන සංජානනයෙන් රූපණය කරන ආකාරයත් ගැල දැනුවත් වීමෙන්ම විශාල නිදහසක් ලැබෙනවා. අපි යමක් හඳුනා ආකාරය අපේ අතීත විඳීම් සහ ස්පර්ශයන් මත පදනම් වන බව තේරුම් ගැනීම ඉතා වැදගත්. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය යාන්ත්‍රණය. නැත්තම් යාන්ත්‍රණය තේරුම් ගැනීම. මේක වැඩ කරන්නේ මෙහෙමයි කියලා දකින්න එක. මේත වශයෙන්ම මූලාශ්‍රවල ඒ වචනයම භාවිතා කරනවා සංඥාවේ යාන්ත්‍රණය වටහාගෙන කියලා. හරි. ඒ යාන්ත්‍රණය තේරුම් ගැනීම තමයි ඒන් පාලනය නොවි ඒ ව්‍යාග්‍රයට ගොදුරු නොවි සිටීමේ පළමු සහ වැඩගත්ම පියවර. අවසාන වශයෙන් අසන්නට සිතන්නට යමක්. හ්ම්. ඔබ දෙගනාම්ර ඇසින් දුටු සිදුවීමක් ගැන වෙනත් කෙනෙකු සමග ප්‍රබල මතභේදයක් ඇති කරගත් ඊළඟ අවස්ථාවේදී කවුද හරි කවුද වැරදි කියලා තර්ක කරනවා වෙනුවට මොහොතකට මේ සංඥාවේ යන්ත්‍රණය ගැන කුතුහලයෙන් හිතන්න. හොඳ අදහසක්. මොන අතීත අත්දැකීම් මොන වේදනාවන් මගේ මේ හඳුනා ගැනීම හදනවා ඇද්ද? මගේ හිතේ නිර්මාණය වෙන්නේ මොන වගේ ව්‍යාගෘහෙක්ද? ඒ වගේම අනෙක් පුද්ගලයාගේ සංජානනය රූපණය කරන්නේ මොනවද? එයාගේ ව්‍යාග්‍රයා මොන වගේද කියලා හිතන්න. ඒ දෘෂ්ටි කෝණේ වෙනස සමහර විට හැමදේම වෙනස් කරන්නට ඉඩ තිබෙනවා. ඇත්තටම අපිට ලැබී තිබෙන මූලාශ්‍ර මහා සතිපට්ඨාන සූත්‍රය පදනම් කරගත් සවිස්තරාත්මක ධර්මදේශනා මාලාවක කොටස්. මෙහි විශේෂත්වය තමයි සංඥාව කියන දේ වියුක්ත දාර්ශනික සංකල්පයක් විදියට විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතයේදී හැම තත්පරයකදීම ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒක කොහොමද අපිව නොදැනීම හිර කරගන්නේ? සහ ඒ උගුලෙන් මිදෙන්නට නූතන ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට පවා අනුගමනය කළ හැකි ක්‍රමානුකූල මාර්ගයක් ගැනත් මේ මූලාශ්‍රවල ගැඹුරින් සාකච්ඡා කරනවා. ඒක තමයි වැදගත්ම මේක නිකම්ම දැනුමකට එහා ගිය ප්‍රායෝගික මාර්ගෝපදේශයක්. එලා අපි මුලින්ම මේ හඳුනා ගැනීම කියන ක්‍රියාවලිය හරියටම මොකක්ද කියන තැනින් පටන් ගමු. මූලාශ්‍රවලට අනුව මේක නිකම්ම යමක් දැකීම හෝ ඇසීම නෙවෙයි නේද? කොහෙත්ම නෙවෙයි. ඒක ඊට වඩා සංකීර්ණ ඉගෙනගත් ක්‍රියාවලියක්. මූලාශ්‍රයේ ඒකට හරිය අපූර්ව නූතන උදාහරණයක් ගන්නව හිතන්නකෝ පරිගණක ක්ෂේත්‍රයේ RAM CPU මදබෝඩ් වගේ වචන ගැන ඒ වචන කවදාවත් අහලා නැති කෙනෙකුට ඒක නිකම්ම තේරුමක් නැති ශබ්ද ටිකක් විතරයි. එතන හඳුනා ගැනීමක් එහෙම නැත්නම් සංඥාවක් හටගන්නේ නැහැ. ආ ඒ කියන්නේ හඳුනා ගැනීමක් ඇති වෙන්න නම් යම්කිසි పూర్ව අත්දැකීමක් එහෙම නැත්නම් ස්පර්ශයක් අත්‍යවශ්‍යයි. හුරු පුරුදුකමක් නැත්තම් හඳුනා ගැනීමක් නැහැ. හරියටම සංඥාව කියන්නේ ඉබේ පහළවෙන දෙයක් නෙවෙයි. එය කොන්වේෂිගතයි. ඒ කියන්නේ හේතු මත රඳා පවතිනව. මූලාශ්‍ර වලට අනුව සංඥාවක් හටගන්න නම් ස්පර්ශය, ඒ කියන්නේ ඉන්ද්‍රියක් සහ අරමුණක් එකට ගැටීම සහ ඒ ස්පර්ශය නිසා ඇතිවෙන වේදනාව, එහෙම නැත්නම් විඳීම, ඒ කියන්නේ සැප, දුක හෝ උපේක්ෂා කියන දෙකම අවශ්‍ය වෙනවා. මේ ක්‍රියාවලිය කොයිතරම් වේගවත්ද කියනවනම් අපි හිතන්නේ අපි යමක් දැක්ක ගමන්ම ඒක හඳුනගත්තා කියලා. ඒත් ඇත්තටම ඒ අතරතුර සියුම් මානසික ක්‍රියාවලිය දාමයක් සිද්ධ වෙනවා. හ්ම්. එතකොට අපේ මුළු ලෝක දැක්මම අපි දේවල් තේරුම් ගන්න විදිහම අපි කාලයක් තිස්සේ ඉගෙනගත්ත මේ ලේබල් ටික මත තමයි රඳා පවතින්නේ. ඒක ටිකක් හිතන්නට පොළඹවන කාරණයක්. නමුත් මේක ඊටම ප්‍රයෝජනවත් ක්‍රියාවලියක්නේ. මේ හඳුනා ගැනීම නැත්තම් අපිට ජීවත් වෙන්න බැහැනේ. ඉතින් කොතනද මේක උගුලක් වෙන්නේ? අන්න ඒක තමයි මූලිකම ප්‍රශ්නය. සංඥාව ප්‍රයෝජනවත් නමුත් ඒකම තමයි අපි දුකට මූලිකම හේතුවත් වෙන්නේ. මූලාශ්‍රවල මේ උගුල පැහැදිලි කරන්න ඊටම ප්‍රබල ඇත්තම ඇඟ කිලිපොලා යන කතාවක් භාවිත කරනවා. සහෝදරයන් තුන්දෙනෙක් ගැන කතාවක් මේ තුන්දෙනාට විශේෂ හැකියාවන් තියෙනවා. පළවෙනි කෙනාට පුළුවන් ඕනෑම සතෙකුගේ ඇට සැකිල්ලක් නිර්මාණය කරන්න. දෙවනියට පුළුවන් ඒකට මස්, ලේ, නහර හැම පුරවන්න. තුමණයට පුළුවන් ඒකට පණ දෙන්න. හරිම පුදුම හැකියාවන් තුනක්. ඔව් දවසක් මේ තුන්දෙනා කැලේ යද්දි Tamanගේ හැකියාවන් පරීක්ෂා කරන්න හිතනවා පළවෙනියා කුටියෙකුගේ ඇට සැකිල්ලක් මවනවා. දෙවෙනියා ඒකට මස් හැම පුරවලා සම්පූර්ණ කුටියක් නිර්මාණය කරනවා. තුන්වෙනියා තමන්ගේ බලේනේ කුටියට පණ දෙනවා. පණ ලැබුණු ගමන්ම ඒ කුටිය කරන්නේ නිර්මාණය කරපු ඒ සහෝදරයන් තුන්දෙනාවම කාලා දාන එකයි. ඒ කියන්නේ තමන්ම නිර්මාණය කරපු දෙයින් තමන්ම විනාශ වෙනවා. මූලාශ්‍රය මේක අපේ මනසට සම්බන්ධ කරන්නේ කොහොමද? හ්ම්. මූලාශ්‍රය කෙලින්ම කියනවා අන්න ඒ වගේ තමයි අපේ සිතුවිලි රටාව. අපිම මවාගත්ත මේ චිත්ත රූපේ අපිව කාලා දානවා කියලා. අපි අපේ සංඥා තුලින් යම්කිසි මතයක්, පුද්ගලයෙක් ගැන චිත්‍රයක් නැත්නම් මම ගැන සංකල්පයක් ගොඩනගා ගන්නවා. අපි මේකට මස්ලේ දාලා අපේ හැඟීම් සහ විශ්වාසයෙන් ඒකට පණ දෙනවා. ඊට පස්සේ අපිම හදාගත්තු ඒ කොටිය, ඒ කියන්නේ ඒ මතය, ඒ තරහව, ඒ ආඩම්බරය අපිවම පාලනය කරන්න පටන් ගන්නවා. අපි ඒක ඇතුලේ හිර වෙලා දුක් විඳිනවා. ඒක නිකන් සමාජ මාධ්‍යවල අපිම හදාවන්න ප්‍රොෆයිල් එක වගේ අපිම ලස්සන පරිපූර්ණ චිත්‍රයක් මවනෝ ඊට පස්සේ ඒ චිත්‍රය නඩත්තු කරන්න ගිහින් අනිත් අය ඒ ගැන හිතන දේ ගැන වදවිවි අපිම ඒක ඇතුළේ හිර වෙනවා ඒ කොටිය අපිවම පාලනය කරන්න පටන් ගන්නවා. ඊටාම හොඳ නූතන උදාහරණයක්. ඒ වගේම තමයි මූලාශ්‍රවල සංඥාව තවත් දෙයකට උපමා කරනවා. මරීචිකාවක්. එහෙම නැත්නම් මිරිඟුවකට. මරීචිකෝපමා සංඥා කියලා තමයි සඳහන් වෙන්නේ. කාන්තාරයක යන කෙනෙක් වතුර තියනවා කියලා හිතාගෙන මිරිඟුවක් පස්සේ දුවනවා. ඒත් ලඟ වෙන්න ලඟ වෙන්න ඒක තවත් ඈතට යනවා. කවදාවත් ඒක අල්ලගන්න බෑ. ඒ වගේ අපිත් හිතනවා යම් කිසි දෙයක් ලැබුණාම යම් තැනකට ගියාම යම් පුද්ගලයෙක් ලැබුණාම ස්ථිර සතුටක් ලැබෙයි කියලා. ඒ සංඥාව පස්සේ දුවනවා. ඒත් ඒක කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඒ මිරිංගුව පස්සේ දුවන එක නවත්තන්න නම් ඒක ඇති වෙන මොහොතේම අල්ලගන්න ඕනේ කියන එක පැහැදිලි. ඒත් ඒක කියන තරම් ලේසි නෑ. අපේ හිත දුවන වේගයට එක්ක ඒ මොහොත අල්ලගන්න එක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද? මූලාශ්‍රවල ඒකට ක්‍රමානුකූල මාර්ගයක් දෙනවද? ඔව් ඔව්. ඒකට පැහැදිලි ක්‍රමානුකූල මාර්ගයක් දෙනවා. මෙතනදි තමයි භාවනාවේ වැදගත්කම එන්නේ. මූලාශ්‍රය අවධාරණය කරනවා සංඥාව ඇතිවෙන මොහොතේම කිසිම ප්‍රමාදයකින් තොරව වර්තමානයේදී මේක හඳුනා ගන්න ඕන කියලා. පහුවෙන්න දෙන්න නරකයි කියලා තමයි කියන්නේ. මොකට පොඩි ප්‍රමාදයක් වුණත් වෙන්නේ ඒ සංඥාව විකෘති වීමකට. එමත් නැත්නම් විපැල්ලාසයකට ලක් වෙන එක. ඒ කියන්නේ අනිත්‍ය දේ නිට්ටයයි කියලත්, දුක් දේ සැපයි කියලත්, අනාත්ම දේ ආත්මයි කියලත් වැරදිට හඳුනා ගන්න පටන් ගන්නවා. එතකොට ආයමත් අපි මිරිගුව පස්සේ දුවනට එනෙතම වැටෙනවා. හරි. එහෙනම් අපි මේ ප්‍රායෝගික පැත්තට තව ටිකක් ගැඹුරට යමු. භාවනාව තුළදී මේ සංඥාවත් එක්ක වැඩ කරන්නේ කොහොමද? මොකද සාමාන්‍ය භාවනාව කිව්වම හිතට එන්නේ හිතේ කාර්මුණක තියාගන්න එකනේ. මෙතනදී ඒක වෙන්නේ කොහොමද? ස්ථිර මිදීමක් ගැන කතා කරනවා. මුලදී සමත භාවනාවේදී අපි කරන්නේ විසිරුණු හිත එක තැනකට ගන්න එක. ඒකට අපි ස්ථාවර සංඥාවක් පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට හුස්ම පිළිබඳ දැනීම. එහෙමත් නැත්නම් ආනාපාන සති සංඥාව. ඒකෙන් හිත తాවකාලිකව සංසුන් වෙනවා ඒකාග්‍ර වෙනවා. ඒක හරියට මඩ වතුර ටිකක් වෙලාවක් නිශ්චලව තිබ්බම මඩ යටට බැහැලා වතුර ටික පැහැදිලි වෙනවා වගේ. නමුත් ඒක తాවකාලිකයි. හිත නැවත කැළඹෙන්න පුරුවන් විපස්සනාවේදී වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්ද? ඔව් විපස්සනාවේදී අරමුණ වෙන්නේ හිත සංසුන් කරන එක විතරක් නෙවෙයි. එතනදී උත්සාහ කරන්නේ අර පැහැදිලි වුණු වතුරෙන් යථාර්ථය දකින්න. ඒ කියන්නේ සංඥාව කියන ක්‍රියාවලියම නිරීක්ෂණය කරන්න. කිසියම් ස්ථාවර සංඥාවක එල්ලිලා ඉන්නේ නැතුව සංඥා හටගන්නා පවතින සහ නැති වෙන ස්වභාවයම ඒ කියන්නේ හි අස්තිර විශ්වාස කළ නොහැකි ගොඩනැගු ස්වභාවය දකින්න උත්සාහ කරනවා ඒක ටිකක් පරස්පර විරෝධී වගේ මුලින් අපේ හිත එක තැනක තියාගන්න ස්ථාවර සංඥාවක් පාවිච්චි කරනවා ඊට පස්සේ ඒ ස්ථාවරත්වයම නැති කරන්න දියගරලා හරින්න උත්සාහ කරනවා ඒක භාවනා කරන කෙනෙක්ට ලොකු අභියෝගයක් බයක් ඇති කරන දෙයක් වෙන්නේ නැති නේද? අනිවාර්යයෙන්ම. ඒක තමයි භාවනා ගමනේ තීරණාත්මකම සම්දිස්ථානයක්. මූලාශ්‍රයක විස්තර කරන්න හරි අපූර්ව ඉදමක් පාවිච්චි කරනවා. ගොඩ දාපු මාළුවෙක් වාගේ. අපි ජීවත් වෙන්නේ සංඥාවලින් හැදුන ස්ථාවර ලෝකයක් කියන වතුරේ. මම මගේ গিදර මගේ රස්සාව මගේ මතය වගේ ඝන ස්ථාවර සංකල්ප තමයි අපේ වතුර. භාවනාවේදී මේ සංකල්ප දිය වෙලා යනකොට ඒ ඝන බව නැති වෙනකොට අපිට දැනෙන්නේ හරියට වතුරෙන් ගොඩට දාපු මාළුවෙක් දඟලනවා වගේ බයක් සහ අනාරක්ෂිත බවක්. ආ ඒ කියන්නේ ඒ කලබලය ඒ බය කියන්නේ අපි වැරදි දෙයක් කරනවා කියන එක නෙවෙයි අපි හරි මාර්ගයේ යනවා කියන එකේ ලකුණක් වෙන්නත් පුරාත්. ඊටාම නිවැරදි. ඒ බය ඇතිවෙන්නේ අපේ මම කියන හැඟීම අපේ අනන්‍යතාවය අභියෝගයට ලක් වෙන නිසා. අපි මුළු ජීවිත කාලෙම කරලා තියෙන්නේ මේ ඝන සංකල්ප ගොඩනගපු එක. භාවනාවෙන් වෙන්නේ ඒව නැවත විසිරුව හැරීමක්. මුලාශ්‍රේමයකට තවත් උපමාවක් තියෙනවා. වයසක මිනිසෙක් හැමදාම ව්‍යායාමයට පිට්ටනියක් වටේ ඇවිදිනවා. නමුත් වයසට යනකොට සම්පූර්ණ වටයක් යන ශක්තියක් නැති නිසා එයා කරන්නේ භාගයක් ගිහින් ආපහු හැරිලෙන එක. එයා කවදාවත් ගමන සම්පූර්ණ කරන්නේ නැහැ. ඒ වගේ තමයි භාවනා කරන ගොඩක් අය කරන්නේ ඒ දෙයමයි. අර දිය වෙන ස්වභාවයට අවිනිශ්චිත බවට මුහුණ දෙනකොට බය සහ Tamanට හුරු පුරුදු සුවපහසු ලෝකයට ඇති තණ්හාව නිසා ගමන සම්පූර්ණ කරනවා වෙනුවට ආපහු හැරිලා Tamanට හුරු පුරුදු පරණ ඝන සංකල්පවල සුවපහසුවටම යනවා. මගේ තරහව, මගේ දුක කියලා ආයමත් ඒ සංකල්ප අල්ලගන්නවා. එසේනම් මෙතනදී ගත යුතු ප්‍රධාන ක්‍රියාමාර්ගය වෙන්නේ මේ අවිනිශ්චිත බවක් දැනෙන විට, මේ බය හිතන දිය වෙන අවස්ථාවේදී පරණ ස්ථාවරතයට බලෙන් යන්න උත්සාහ නොකර ඒ උණු වෙන ස්වභාවයත් එක්ක නොබියව රැඳී සිටීමයි. ඒක තමයි අභියෝගය. ඒක තමයි අභියෝගය. සහ ඒක තමයි මාර්ගය. ඒ මොහොතේදී අවශ්‍ය වෙන්නේ ධෛර්යය සහ ප්‍රඥාව. මේක වෙන්නේ මෙහෙමයි කියලා තේරුම් අරගෙන ඒ ක්‍රියාවලියට ඉඩ දීලා බලාගෙන ඉන්න එක. ඒ විදිහක රැඳී ඉන්න පුළුවන් නම් මේකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? අපි මේ යන්නේ කොහාටද? සංඥාව සම්පූර්ණයෙන්ම නැති කරලා දාන එකද අරමුණ? නෑ කොහෙත්ම නෑ. සංඥාව නැති කරන්න බෑ. ඒක මනසේ ක්‍රියාවලියක්. අරමුණ මෙන්නේ සංඥාවත් එක්ක තියෙන අපේ සම්බන්ධය වෙනස් කරගන්න එක. මූලාශ්‍රයේ දණ්ඩපාණී නම් ශාක්‍ය වංශිකයෙකුට දුන් ඊ타ම සියුම් ගෙඹුරු උපදේශයක් ගැන සඳහන් කරනවා. එහිදී කියවෙන්නේ ලෝකයේ මතවාද සමග නොගැටී ඉන්නනම් සංඥාවන් තුළ පදිංචි නොවි සිටිය යුතු බව. pāli වචනය තමයි අජ්ජුන් සාය ටිට්ඨති. පදිංචි නොවි සිටීම ඒක හරිම ලස්සන යෙදුමක්. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ සංඥාව ඇතිවෙනවා අපි ඒක දකිනවා නමුත් ඒක ඇතුලේ ගෙයක් හදන්නේ නැහැ ඒකට පොහොර දාන්නේ නැහැ ඒක අල්ලගෙන ඒක වටේට කතා ගොතන්නේ නැහැ උදාහරණයක් විදිහට කවුරු හරි අපිට සැර වචනයක් කිව්වොත් අගෞරවය කියන සංඥාව හිතේ ඇති වෙනවා පදිංචි වෙනවා කියන්නේ ඒ සංඥාව අල්ලගෙන මෙයා මට මෙහෙම කිව්වේ ඇයි මම කවදාත් මෙයාට හොඳ විතරයි කරේ මම මෙයාට පාඩමක් උගන්වන්නම් කියලා ඒක වටේට කතාවක් ගොතලා තරහව කියන gedara හදාගෙන ඒකේ පදිංචි වෙන එක පදිංචි නොවි සිටීම කියන්නේ අගෞරවය කියන සංඥාව ඇති වුණා කියලා දැකලා ඒක ආසේ යන වලාකුලක් වගේ එන්නත් යන්නත් ඉඩ හරින එක. ඒකට අලුතින් ශක්තියක් දෙන්නේ නෑ. හරියටම යමෙකුට එසේ කළ හැකිනම් මූලාශ්‍රවලට අනුව ගැටුම්, වාද විවාද, කේලම්, හිංසාව වගේ සියලුම අකුසලයන්ට හටගන්න අවස්ථාවක්වත් ලැබෙන්නේ නෑ. මොකද මේ හැම දෙයකටම මුල අපි යම්කිසි සංයාවක පදිංචි අවස්ථාන වශයෙන් මේ සංඥාවෙන් මිදීමේ ක්‍රියාවලිය උපමා කරන්නේ ලුණු ගෙඩියක හෝ කෙසෙල් ගහක පොතු ගහනවා වගේ කියලා. හරයක් හොයාගෙන තට්ටුවෙන් තට්ටුව පොතු ගලවනෝ. නමුත් අන්තිමට තේරෙන්නේ අල්ලගන්නේ කිසිම හරයක් ඝන දෙයක් නැති බව. ඒක හිස් ගොඩනෙගූ දෙයක් බව. ඒක විනාශ කිරීමක් නෙවෙයි. ඒක ඇත්ත ස්වභාවය අවබෝධ කර ගැනීමක්. ඒ අවබෝධය කොයිතරම් ගැඹුරුද කියනවනම් ආයමත් කවදාවත් ඒකේ රැවටෙන්නේ නැහැ. ඔව් ඔබට තවමත් රතුපාට රතුපාට විදිහට පෙනෙයි මේසයක් මේසයක් විදිහට හඳුනාගනි නමුත් ඒ සංඥාවන් එක්ක බැඳුණු මානසික බැඳීම් ඒ කියන්නේ මගේ මට ඕන මට එපා කියන බැඳීම් ටික නැති වෙලා යනවා ඒක තමයි නිදහස මේ කතාබහෙන් පැහැදිලි වෙන්නේ හඳුනා ගැනීම කියන මේ ඊටාම සරලයි වගේ පේන ක්‍රියාවලිය ඇත්තතම අපේ යථාර්ථය අපේ ගැටුම් සහ අපේ දුක නිර්මාණය කරන ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා පවයි ඒ වගේම අපේ නිදහසට තියෙන යතුරත් ඒක ඇතුළෙමයි තියෙන්නේ. නියත වශයෙන්ම. මෙහිදී පෙන්වා දෙන මාර්ගය ඊටා පැහැදිලි. නමුත් ඒක යන්න නම් ඉවසීම සහ ධෛර්ය අවශ්‍යයි. පටන් ගන්න ඕන තැන තමයි මේ මොහොතේ තමන්ගේ හිතේ ඇතිවන සංඥාව නිරීක්ෂණය කිරීම. ඒක මිරිංගුවක් වගේ රැවටිලිකාර වෙන්න පුරුවන් බව සිහිය තියාගන්න. ඒ වගේම භාවනා කරනකොට හරි ජීවිතයේදී හරි Taman යටින් තිබුණු පොළව කඩා වැටෙනවා වගේ දැනුණත් ඒ අවිනිශ්චිත බවත් එක්ක රැඳී සිටීමට ධෛර්යවත් වෙන්න. ඒක තමයි පරිවර්තනයේ දොරටුව. අවසාන වශයෙන් සිතන්නට යමක් ඉතිරි වෙනවා. මූලාශ්‍රයේ සඳහන් වුණා Taman මම කෑකුටිය හැදූ සහෝදරයන් තිදෙනාගේ කතාව. අපි අපේ එදිනෙදා ජීවිතයේදී නොවිමසූ සංඥා සහ විශ්වාස තුලින් මොහොතින් මොහොත අපේම සාමය සහ නිදහස කාදමන මොන වගේ කොටියන්ව සක්‍රියව නිර්මාණය කරමින් පෝෂණය කරමින් ඉන්නව ඇත. ඒ ගැන මදක් සිතා බැලීම වටිනවා. පංච උපාදානස්කන්ධය ගැන අපි කරගෙන ආපු මේ ගැඹුරු විමසුමේ අපි මෙච්චරකල් කතා කළේ මතුපිට දේවල් ගැනනේ. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා වගේ. ඔව් අපි ලෝකයේ අත්දකින විදිහේ පළවෙනි ස්තර හරියටම අද අපි යන්න හදන්නේ ඊටත් වඩා ගැඹුරට. හරියට අපේ මනසේ එන්ජින් කාමරයට වගේ. හොඳ උපමාවක්. මේ අත්දැකීම් සකස් කරන, ඒවට තේරුමක් දෙන, අන්තිමට මම කියලා කෙනෙක්ව නිර්මාණය කරන ක්‍රියාවලිය දිහා තමයි බලන්න යන්නේ. ඒ කියන්නේ සංඛාර සහ විඥාන කියන ස්කන්ධ දෙක. ඔව්. අපේ මූලාශ්‍රයත් හැමදාම වගේ පූජ්‍ය උඩීරියගම ධම්මජීව ස්වාමින් වහන්සේගේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවලිය පස්වන භාගය. ඉතින් අපේ අරමුණ මේක න්‍යායක් විදිහට විතරක් කතා කරන එක නෙවෙයි නේද? කොහෙත්ම නෑ. අද අපේ අරමුණ වෙන්නේ මේ සංකල්ප එදිනෙදා ජීවිතයේදී රැකියාවක් කරන පවුලක් එක්ක ජීවත් වෙන කෙනෙකුගේ අත්දැකීම් හැඩගස්වන්නේ කොහොමද කියලා තීරුම් ගන්න. අපි ඇත්තටම අපේ ලෝකේ හදාගන්නේ කොහොමද කියලා බලන එක. එහෙනම් අපි සංකාර ස්කන්ධයෙන්ම පටන් ගමු නේද? මූලාශ්‍රය කියවෙනවා මේ තැනට එනකොට කලින් ස්කන්ධ තුන ගැන යම් අවබෝධයක් තියෙන්න ඕනේ කියලා. අනිවාර්යෙන්ම. ඒ අවබෝධියත් එක්ක එන හැකි සංඥාවක්. ඒ කියන්නේ මට මේක තේරුම් ගන්න පුරුවන් කියන විශ්වාසයක්. අන්න ඒක. ඒක නිකම් නිරීක්ෂණයකින් එහාට ගිහින් දර්ශනයයි ඥානයයි එකට එකතු වෙන තැනක් වගේ. හරියටම සංඛාර කියන වචනේම තේරුම සකස් කරනවා හදනවා කියලාගෙන. මේක තමයි අපේ මානසික වඩපළ. අපේ යථාර්ථය හැදෙන තැන. ඔව්. පුදුම දේ තමයි දේශනාවේ පැහැදිලි කරනවා අපි නිවන් දකින්න පාවිච්චි කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය පවා එක විදිහක සංස්කාරයක් කියලා. ඒ කොහොමද? ඒක කුසල් සහගත පිරිසුදු කරන සංස්කාරයක්. හරියට පහුරක් වගේ. ගගකින් එගොඩ වෙන්න අපි පහුරක් හදාගන්නවා. ඒ ගොඩ වුණාට පස්සේ ඒක අතහරිනවා. අන්න ඒ වගේ. පහුර කරේ තියාගෙන යන්නේ නැහනේ. ආර්ය මාර්ගයත් ඒ වගේ පාවිච්චි කරලා අතහරින්න ඕන දෙයක්. දේශනාවලියේ තියෙන මේ උදාහරණය නම් එදිනෙදා ජීවිතයට හරිම සමීපයි. චිත්ත වීතියක් ඒ කියන්නේ හිතක ක්‍රියාකාරීත්වය ගැන. අපේ ඇහ කන නාසය වගේ දොරටු පහෙන්ම එකම වෙලාවේ තොරතුරු එනවා. හරියට ලොකු බුෆේකට ගියා වගේ. ඕ. එක එක කෑම වර්ග පිරිලා. ඒත් ඒ ඔක්කොම එකපාර කන්න බෑනේ. අපි මොකද කරන්නේ? තමන්ගේ පුරුද්ද කැමැත්ත අනුව එක දෙයක් තෝරා ගන්නවා. තෙල් කෑම කන්න පුරුදු වෙච්ච කෙනා කෙලින්ම යන්නේ ඒ පැත්තට. පැණි රසට ආස කෙනා ඒක තෝරා ගන්නවා. අන්නේ තෝරා ගැනීම ඒ සකස් කිරීම තමයි සංඛාර ස්කන්ධයෙන් වෙන්නේ. ওই තෝරා ගැනීමේ ප්‍රතිඵලය තමයි හරිම භයානකයි. ඒකෙන් මෙන්නේ ලෝකි ගැන නිතරම මදි කියන හැඟීම ඇතිවෙන එක. ඌනා ලෝකා තිත්තතා තණ්හා දාසා කියලා රට්ඨපාල සූත්‍රයේන ගාතාවක් දේශනාවේදී උපුටා දක්වනවා නේද? ඔව්. ඒ කියන්නේ මේ ලෝකේ හිඟයි කවදාවත් තෘප්තිමත් කරන්න බෑ හැමෝම තණ්හාවට දාසියෝ වෙලා කියන එක. බුෆේකින් එක කෑමක් හත්තට ඒකෙන් ලැබෙන සතුට తాවකාලිකයි. හරියටම ඊළඟ මොහොතේ තවත් දෙයක් ඕන වෙනවා. ඒ නිසා අපි දිගටම අලුත් දේවල් හදනවා අලුත් තීරීම් කරනවා. සිනාසෙමි ඔය ලෝකයේ තියෙන ලොකුම විහිළුව කියන කෑල්ල නම් ඒක හරියට අපිම ලිස්සෙල වැටිලා බිමට බනිනවා වගේ වැඩක් නේද? ඒක ඇත්ත. අපිමයි තේරීම් කරන්නේ අපිමයි වැඩේ අවුල් කරගන්නේ ඊට පස්සේ මහා පඬිතෙක් වගේ ඒකට පිටින් හේතු හොයනවා. ඒක සාධාරණීකරණය කරනවා. ස්වාමින් වහන්සේ කියන්නේ කවුරු හරි කෙනෙක්ට මේක Tamanගේ ඇතුළෙන්ම අල්ලගන්න පුළුවන් නම් ඒක බුදු කෙනෙක් දකිනා වගේ දැකීමක්ලු. ඇත්තටම ඒක තමයි ප්‍රඥාව. මේ සංඛාර ප්‍රධාන වර්ග තුනක් තියෙනවා කාය සංඛාර. ඒ කියන්නේ ආශ්වාස ප්‍රාශ්වාසය වගේ දේවල්. ඔව්. ඊළඟට වචී සංඛාර, ඒ කියන්නේ විතක්ක ਵਿਚාර. අපි කතා කරන්න කලින් හිතේ ඇතිවෙන අදහස්. තුන්වෙනි එක තමයි චිත්ත සංඛාර. සංඥා සහ වේදනා අයිති වෙන්නේ ඒකට. හරියටම භාවනාවේ ඉහළම තලයක් තමයි සංඥා වේදහිත නිරෝධය කියන සමාපත්තිය. ඒකෙදි මේ සංඛාර තුනම නතර වෙනවා. සාමාන්‍ය කෙනෙක්ට නතර වෙනවා කිව්වම ඒක මරණය වගේ දෙයක් විදියට පේන්න පුළුවන් නේද? කිසිම දෙයක් නැති හිස් බවක් වගේ. ඔව්. ඒක සාමාන්‍ය බියක්. ඒ දේශනාවේ එකට හොඳ උපමාවක් තියෙනවා පරිගණකයක් ගැන. ඒකේ programs, windows, sound ඔක්කොම වැඩ. ඒක තමයි සාමාන්‍ය ජීවිතය. සංඥා වේදයිත නිරෝධය කියන්නේ ওই ඔක්කොම programs වැහිලා screen එක off වෙලා ඒත් power supply එක on වෙලා තියෙනවා. අන්න ඒකයි. ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒත් පැවැත්මේ ශක්තිය තියෙනවා. ඒක සම්පූර්ණ විනාශයක් නෙවෙයි. හරි. එතකොට සංඛාර කියන්නේ අපේ කැමැත්ත අනුව ලෝකෙන් කොටසක් තෝරාගෙන ඒක හදන ක්‍රියාවලිය. හැබැයි මේ තෝරා ගැනීම දැනගන්න කවුරු හරි එන්න එපොයි. ඒ දැනගැනීම සිද්ධ වෙන තැනට නේද අපි ඊළඟට යන්න ඕනේ. නියම සම්බන්ධ කිරීමක්. ඔව්. අපි යන්නේ පංචස්කන්ධයේ අවසාන සහ සමහර විට ගැඹුරුම කොටසට විඥාණියට. දේශනාවේදී භාවනා කරන කෙනෙක්ට වෙන දෙබිඩි අත්දැකීමක් ගැන කතා කරනවා. ඔව් සමහර වෙලාවට හිතෙනෝ මම මහා පෞකාරයේත් මට මේක කවදාවත් බෑ කියලා. තවත් වෙලාවකට ආ මේක හරිම ලේසි මට දැම්ම නිවන් දකින්න පුළුවන් කියලා මාන්නයක් ඇතිලනවා. ඒක තමයි. හැබැයි ඇත්ත මාර්ගයේ තියෙන්නේ මේ අන්ත දෙක අතරමැද. මේ දෙකම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න තැන. ඔය කාරණිය නූතන ලෝකයේ තෙක බලද්දී ලොකු ගැටුමක් ඇති කරනවා නේද? කොහොමද? නූතන භෞතිකවාදී ලෝකයේ සම්පූර්ණ අරමුණම වෙලා තියෙන විඥානය පුලුල් කරන එකනේ. තව තව රූප බලන්න, ශබ්ද අහන්න, අලුත් අත්දැකීම් ලබන්න. ඔව් විඥානය පුරවන්න, උත්තේජනය කරන තමයි මුළු සංස්කෘතියම හැදිලා තියෙන්නේ. ඒත් බෞද්ධ පිළිවෙතේදී කතා කරන්නේ විඥානය කොටු කිරීමක් ගැන, ඉන්ද්‍රිය සංවරය ගැන. හරියටම. භෞතිකවාදී ලෝකයට මේක පේන්නේ හිරකඳවුරක් වගේ. මානව හිමිකම් කඩකිරීමක් වගේ. ජීවිතේ විඳින්න තියෙද්දි ඇයි මේ සීමා කරන්න කියලා තර්ක කරන්න පුළුවන්. ඒත් මේක පලායාමක් නෙවෙයි හික්මවීමක්. දඩබ්බර අශ්වයෙක්ව පුහුණු කරනවා වගේ. ඒක කරන්නේ අශ්වයට වෛරයකින් නෙවෙයි දෙන්නම්ම අනුතුරෙන් බේරගන්න. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරයෙන් ලැබෙන්නේ නියම නිදහස කියන එක. අන්න ඒකයි. මූලාශ්‍රයේ තියෙන හරිම අපූර්ව අදහසක්. මම දකිනවා මම අහනවා කියලා සම්බන්ධ වෙන්න කලින් ඊටත් වඩා මූලික පිරිසිදු දැනගැනීමේ ශක්තියක් තියනවා කියලා. ඔව් ඒකට කියනවා අනින්ද්‍රිය පටිබද්ධ විඥානය කියලා. ඒක හරීම ගැඹුරුයි. කිසිම හැඩයක් නැති පිරිසිදු ශක්තියක් වගේ. ඒත් අපි ඒකට නිදහසෙ ඉන්න දෙන්නේ නැහැ. නෑ, අපිම ඇහැ කන වගේ ඉන්ද්‍රියක් කූල්මත් කරලා එතන මධ්‍යස්ථානයක් හදාගෙන ඒ ශක්තිය ඒකට සම්බන්ධ කරලා මම දකිනවා කියලා කෙනෙක්ව මවා ගන්නවා. මෙන්න මේක නම් භාවනා කරන ඕනෑම කෙනෙක් අහන්න ඕන කාරණයක් දේශනාවට අනුව භාවනා කරන අයගෙන් 85 90ක්ම අසාර්ථක වෙන්නේ හරිම සියුම් තැනකදීලු. ඔව් ඒ තමයි තමන්ගේ මූලික කර්මස්ථානීය ආනාපානය වගේ දෙයක් සියුම් වෙලා නොපෙනී යන අවස්ථාව. ඒ වෙලාවට ගොඩක් අය කලබල වෙනව නේද? අයියෝ මගේ සමාධිය නැටුණා කියලා. ඔව්. එහෙම හිතලා ආයෙත් පරණ අරමුණ බලින් ගේන්න හදනවා. නැත්තම් අලුතින් මොනවා හරි හදන්න උත්සාහ කරනවා. ස්වාමින් වහන්සේ කියනවා මේක ගුරුවරුන් පවා කරන වැරද්දක් කියලා. එතකොට ඇත්තකම කරන්න ඕන මොකද්ද? ඒ කර්මස්ථානයේ නැති වී යන ස්වභාවයෙන් නිකම් බලාගෙන ඉන්න එක. ඒ මොහොත තමයි අනිදස්සන විඥාණය. ඒ කියන්නේ ලකුණු රහිත විඥානය අත්දකින්න තියෙන වටිනාම අවස්ථාව. ඒකනම් ඇත්තටම කම්පනයක් ඇති කරන කාරණයක්. ඒ කියන්නේ සාර්ථකත්වයට තියෙන ලොකුම බාධාව සාර්ථකත්වයමයි වගේ දෙයක්. හරියටම අරමුණ සියුම් වෙනකොට ඒක හොඳයි කියලා ඒකෙම ඇලෙනවා. නැත්තම් ඒක නැති වෙයි කියලා බය වෙනවා. ප්‍රායෝගික උපදේශය තමයි ඒ මොහොතේ කිසිවක් නොකර ඒ නැති වී යාම දෙසම බලා සිටීම. දැන් මේ ස්කන්ධ පහම එකට ගත්තම වෙනත් ආගම්වල විශේෂයෙන්ම වේදාන්ත දර්ශනී විඥානයේ සලකන්නේ හරයක් ආත්මයක් විදිහට නේද? ඔව්. හරියට පෙට්ටි ගොඩක් ඇතුලේ හංගපු වටිනා මණිකක් වගේ. ස්තර ගැලෙවට පස්සේ ඇතුලෙන්ම හම්බ වෙන හරය තමයි විඥානය කියලා වුන් සලකනවා. නමුත් බුදුදහම කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. සම්පූර්ණයෙන්ම බුදුදහමට අනුව විඥානය කියන්නේ හරයක් නෙවෙයි දුක ඇති කරන ක්‍රියාවලියකම කොටසක්. ඒ නිසයි සංකිට්ඨේන පංචපාදාන කන්දා දුක්ඛා කියලා කියන්නේ. කෙටියෙන් කියනෝනම් මේ ඇලෙන සුළු ස්කන්ධ පහම දුකයි. ඔව් මෙතනදී වැදගත් වචනය උපාදාන. දුකට හේතුව ස්කන්ධයන්ම නෙවෙයි. ඒවට මගේ කියලා ඇලීම. ස්කන්ධ පහඳ බුකයි කිව්වම පොඩි කලගරීමක් එන්න පුළුවන්. ඒ කියන්නේ සතුට කියන එක මිත්‍යාවක්ද? බොහොම හොඳ ප්‍රශ්නයක්. ප්‍රශ්නේ තියෙන්නේ සතුටේ නෙවෙයි. ඒ සතුටට අපි ඇලෙන එකේ. ලෝකේ තියෙන රූප අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒව ප්‍රශ්නයක් වෙන්නේ මගේ රූපය කියලා අයිති කරගත්තමයි. අන්න ඒකයි. ලස්සන මලක් දිහා බලලා සතුට වෙනකේ වරදක් නෑ. ඒත් ඒ මල මගේ වෙන්නම ඕන. කියලා හිතුවම තමයි දුක පටන් ගන්නෙ. මොකද මල පරවෙනවා. ඔව්. ඒ නිසා අපිට අවධානය යොමු කරන්න ඕන මේ ඇලීම ඇතිවීම. ඒ කියන්නේ සමුදය සහ මේ ඇලීම නැතිවීම. ඒ කියන්නේ අත්ංගම තේරුම් ගන්න. මෙතනදී විඥානය සහ විඤ්ඤාති අතර වෙනසත් හරිම වැදගත් නේද? ඊටාම වැදගත්. විඥානය කියන්නේ අමු දැනීම. ඇහැට රූපයක් පෙනීම, කණ්ඩ ශබ්දයක් ඇසීම. විඤ්ඤාති කියන්නේ ඒක අනුන්ට බැන්වීමට යාම, ප්‍රකාශ කිරීමට යාම, සමාජයේ ගැතුම් වාද විවාද ඇති වෙන්නේ ඔන්න එතනදී. ඔව්. ස්වාමින් වහන්සේ එකට දෙන උදාහරණ තමයි ටජ් මහල් එක හැදුව ෂාජහාන් අධිරාජයාගේ කතාව. එයාගේ බිසව නැති වුණාම එයාට ඇති උනේ දරාගන්න බැරි දුකක්. ඒක විඥාන මට්ටමේ දෙයක්. ඒ දුක Taman තුලම දැකලා निराකරණය කරගන්නවා වෙනුවට එයා ඒක ලෝකිටම ප්‍රකාශ කරන්න විඤ්ඤාති කරන්න ගියා ප්‍රතිඵලය තමයි ටජ් මහල් එක. ඒක හදන්න ගිහින් මුළු රටම බංකොලොත් කළා. අවසානයේදී එයාගිම පුතා යාව හිර කරන්න යා හදපු ටජ් මහල් එක පේන තැනක තමන්ම හදාගත්තු නිර්මාණයක තමන්ම හිරකාරයෙක් වුණා. අපිත් අපේ එදිනෙදා ජීවිතයේදී ඔය දේම නේද කරන්නේ. පොඩි දුකක් තරහක් ආවම ඒක ඇතුළෙන්ම විසඳගන්නේ නැතුව Facebook post එකක් දාලා. නැත්තම් කාට හරි බැනලා විඤ්ඤාති කරන්න ගිහින් ප්‍රශ්න තවත් ලොකු කරගන්නවා. අපිත් අපිම මානසික ටජ් මහල් හදාහදා ඊවෙන් හිර වෙනවා. ඒක තමයි ඇත්ත. ඉතින් භාවනාවේ අරමුණ විඥානය නැති කිරීම නෙවෙයි අනිදස්සන විඥානය කියලා තත්ත්වයටපත් වීමයි. කිසිම සටහනකට අරමුණකට නොබැඳුණු තත්වයට. ඒක ස්ථිරවම සිද්ධ වෙනවා. සූත්‍රයේ අවසානයේන අජත්තං වා බහිද්ධාවා කියන කොටසෙන් කියවෙන්නේ මේ ක්‍රියාවලිය තමන් තුලත් අනුන් තුලත් එක විදිහට දකින්නක ගැන නේද? ඔව්. මේම හිතන්න තමන්ට තරහක් ආවම ඒක මගේ තරහ කියලා අයිති කරගන්නේ නැතුව මේක නීවරණ ධර්මයක් කියලා දකින්න පුරුදු වෙනවා. ඇති වෙලා නැති වෙන ස්වභාවයක් කියලා. හරියටම. ඒම පුරුදු වුණාම වෙන කෙනෙක් Tamanට බනිනකොට අරයාමට බනිනවා කියලා ගැටෙන්න වෙනුවට ආ අරයාගේ හිතෙත් දැන් තරහ කියන නීවරණය ඇති වෙලා කියලා දකින්න පුළුවන් වෙනවා. එතකොට ගැටෙන්නේ නැහැ. නැහැ. අනුකම්පාවක් ඇති වෙනවා. Taman තුල මේ ස්කන්ධයන්ගේ ඇතිවීම, ඒ කියන්නේ සමුදය සහ නැතිවීම, ඒ කියන්නේ වය කියන සම්පූර්ණ චක්‍රයම දකින්න කෙනාට පිටලෝකීය දිහා බලද්දිත් ඒ ක්‍රියාවලියම පේනවා. ඉතින් අද අපි කතා බහ කරපු දේවල් එකතු කරලා බැලුවම පැහැදිලි සංඛාර සහ විඥාන කියන්නේ නිකම්ම ව්‍යුක්ත දර්ශනයක් නෙවෙයි කියලා. කොහෙත්ම නැහැ. මේක අපි අපේම යථාර්ථය සහ දුක නිර්මාණය කරගන්න ආකාරය පියවරෙන් පියවර පෙන්වන තමන්ගේම අත්දැකීමෙන් තහවුරු කරගන්න පුළුවන් ප්‍රායෝගික මාර්ගයක්. අවසාන වශයෙන් සිතන්නට දෙයක්. දේශනාවේ සඳහන් වෙනවා ආනන්ද හාමුදුරුවෝ බුදුන් වහන්සේ ජීවමානව ඉදි රහත් නොවි සිටීම ගැන. උන්වහන්සේ සෝවාන් වෙලා හිටියේ. ඔව්. ඒ රහත් නොවි සිටීම නිසාම උන්වහන්සේට අනාගත පරපුර වෙනුවෙන් ධර්මයේ මතක තබා ගන්න, ඒක ආරක්ෂා කරන්න විශාල උත්සාහයක් ගන්න වුණා. පළවෙනි ධර්ම සංගායනාවේදී උන්වහන්සේ නැතුවම බැරි වුණා. මේකෙන් අපිට මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ ගැඹුරු ධර්මයේ තේරුම් ගැනීමේදී අපිට මුල් මුලින් නැති වුණ දුර්වලතා, අපේ වැරදීම්, අපේ ගැටලු ඒවා අපිට විතරක් නෙවෙයි අනුන්ටත් පිහිට වෙන්න පුළුවන් වඩාත් ගැඹුරු දයන් විත්ත අවබෝධයක් සඳහාම ඉන්ධනයක් කරගන්න බැරිද? Tamanගේ අසමත් වීම තුලින්ම අනුන්ට මාර්ගය පෙන්වන පහනක් වෙන්න බැරිද? ඒ කියන එක. ඔව්, ඒක ගැන හිතන ඕන ප්‍රශ්නයක්. අපි අද මේ විමසුම යොමු කරන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ පංච උපාදානස්කන්ධය ගැන ලියවුණු මේ දේශනා සංග්‍රහය දිහා විශේෂයෙන්ම ඔබ එවපු මුල් පිටුහෙත්තරපා ඇතුලේ මේ ගැඹුරු කරුණු නූතන ගිහි සාධකයට කොහොමද සමීප කරවන්නේ කියන කාරණය ගැනයි අපි බලන්නේ. ඔව් මට මුලින්ම දැනුණු දේ තමයි මේ ගැඹුරු කරුණොත් එක්ක සම්බන්ධ වෙන්න නූතන ගිහි සාධකයට තියෙන මූලික බාධක ඉවත් කළොත් මේ ගමන හුකක් සුමට කරන්න පුළුවන් කියන එක. ඒක හරිම වැදගත් නිරීක්ෂණය. මොකද මේක පටන් ගන්නෙම නීවරණ ස්කන්ධ වගේ හරිම ගැඹුරු සංකල්ප වලින් නේද? හරියටම. කෙලින්ම විශේෂයට යනවා. ඒ කියන්නේ මේක කියවන කෙනාට මේ ගැන දැනටමත් හොඳ ශාස්ත්‍රීය පසුබිමක් තියනවා කියලා උපකල්පනය කරනවා වගේ. ඔව් ප්‍රත්‍යක්ෂ වශයෙන් තමා විසින්ම අවබෝධ කර ගැනීම ගැන කතා කළත් ඒ අවබෝධයට යන්න පඩිපෙලක් නැහැ වගේ. හ්ම්. ඒක තමයි විශේෂයෙන්ම අද කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්ට මේ ශාස්ත්‍රීය භාෂාවත් එක්ක මේව තමන්ගේ ජීවිතයට ගලප ගන්න, පටන් ගන්න තැනක් හොයා ගන්න අමාරු වෙන්න පුළුවන්. ඒක ඇත්ත ඒ කියන්නේ රූපස්කන්ධය කියන වචන දැක්ක ගමම්ම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මට තේරෙන දෙයක් නෙවෙයි කියලා. ඔව් ඒ දුරස්ත බව. ඒක නැති කරන්න තමයි ඕන. ඒකින් කොහොමද අපි ඒ දුරස්ත භවය නැති කරන්නේ? මොකක්ද ඒකට කරන්න පුළුවන් ප්‍රවේශය? මම හිතන්නේ හොඳම දේ හැම ප්‍රධාන පරිච්ඡේදයක්ම පටන් ගන්න කලින් ඒ ගැඹුරු සංකල්පය පාඨකයාගේ පෞද්ගලික අත්දැකීම් එක්ක සම්බන්ධ කරන පොඩි පාලමක් හදන එක. පාලමක්? ඒ කියන්නේ? ඒක කෙටි පෙරවදනක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙනෙහි කරන්න ප්‍රශ්න මාලාවක් වෙන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ ස්කන්ධ කියන ව්‍යුක්ත දෙයක් නෙවෙයි මේ දැන් මම අත්විඳින දෙයක් කියන හැඟීම ඇති කරන එක. ආ, ඒක හොඳ අදහසක්. අපි උදාහරණයක් ගමුකෝ රූපස්කන්ධය කියන පරිච්ඡේදයට ඒ වගේ පාලමක් හැදුවොත් ඒක කොයි වගේ වෙයිද? මෙහෙම කරන්න පුළුවන්. රූපස්කන්ධය කියලා කෙලින්ම පටන් ගන්නවා වෙනුවට අපේ ශරීරය මිතුරෙක්ද සතුරෙක්ද නැත්නම් නිකම්ම මෙවලමක්ද වගේ උපමාත්‍රකාවක් දාලා. ම්ම් ඒක කුතුහලයට අවසනවා. ඔව්. ඊට පස්සේ මෙහෙම ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන්. ඔබ කවදා හෝ කණ්ණාඩියේ ඔබ දිහා බලාගෙන මේ ඇත්තටම මමද කියලා හිතලා තියවමද? ආ. දවස පුරා අපේ ශරීරය නිසා අපිට කීපාරක් සතුටක් වේදනාවක් එමන් නැත්තම් අපහසුතාවයක් දැනෙනවද? ඒක හරිම ප්‍රබලයි මොකද ඒකෙන් ධර්ම කරුණු කියන එක පොතෙන් එළියට අරන් Tamange ඇඟ ඇතුළටම ගෙනවා. ඒක පෞද්ගලික ගවේෂණයක් බවට පත් කරනවා. හරියටම. එතකොට රූපය කියන්නේ විද්‍යාත්මක වචනයක් නෙවෙයි මේ මම හැමදාම අරන් යන මම කියලා හිතන දේ කියන එක පාඨකයාට මුලදිම අහුවෙනවා. ඔව් ඒ ප්‍රශ්නට උත්තරේ ඔව් හෝ නැහැ නෙවෙයි. ඒකෙන් න්යා තමන්ගේ ජීවිතය ගැන හිතන්න පටන් ගන්නවා. අන්න ඒකයි. ඒ සම්බන්ධය ගොඩනැගුණට පස්සේ රූපස්කන්ධය ගැන කරන ශාස්ත්‍රීය විග්‍රහය එයාට දැනෙන්නේ තමන්ගේම අත්දැකීම තවත් ගැඹුරින් තේරුම් ගන්න දෙන උපදෙසක් විදියටයි. හරි. එතකොට අර වගේ ප්‍රශ්න වලින් පාඨකයාව මාතෘකාවට ගෙනාවට පස්සේ ඊළඟට තියෙන අභියෝගය තමයි ඒ න්‍යාය එදිනදා ජීවිතයට බද්ධ කරන එක. මොකද වේදනාව අනිත්‍යයි කියලා පොතේ තිබුණට ට්‍රැෆික් එකේදී කේන්ති යන එක ඒ මොහොතේ අඩුවෙන්නේ නැහනේ. අන්න ඒක තමයි දෙවෙනි වැදගත්ම කරුණ. න්‍යායාත්මක විග්‍රහයන් එදිනෙදා ජීවිතයේදී ප්‍රායෝගිකව යොදා ගන්න පුරුවන් සරල අභ්‍යාසය එක්ක සම්බන්ධ කළොත් මේ ධර්ම කරුණ වලට ලොකු ජීවියක් එකතු වෙනවා. ඔව්. මේ ග්‍රන්ථයේ වේදනා, සංඥා වගේ සංකල්ප ගැන විස්තරේ ඊටාම ඉහළයි. ඒත් ඒක න්‍යායයට විතරක් සීමා වෙලා වගේ. ඒක ඇත්ත. කාර්යාලයේ වැඩ කරන ගමන් පවුලේ ප්‍රශ්නයක් මැද ඉන්න ගමන් මේ දේවල් නිරීක්ෂණය කරන්නේ කොහොමද කියන එකට පැහැදිලි මඟ පෙන්වීමක් අවශ්‍යයි. ඒ පාලම හදන්න මොකක්ද කරන්න පුළුවන්? මම යෝජනා කරන්නේ ග්‍රන්ථයේ පුරාවටම ප්‍රායෝගික සටහන් හෝ එදිනෙදා සතිය වගේ කුඩා කොටු ඇතුළත් කරන එක. ආ ඒ කොටු වලින් ඒ ඒ සංකල්පයට අදාළව පාඨකයාට ඒ මොහොතම එම නැත්නම් එදා දවස ඇතුළත කරන්න පුරුවන් හරිම සරල කුඩා අභ්‍යාසයක් හඳුන්වලා දෙන්න පුරුවන්. ඒකනම් නියමයි. එතකොට ඒකේ gedara වැට වගේ දැනෙන්නේ නැතුව ජීවිතේ කොටසක් කරගන්න පුළුවන්. අපි අර වේදනාව ගැන කියපු තැනට කොහොමද ඒ වගේ දෙයක් එකතු කරන්නේ? හරිම සරලව. ඒක විනාඩියක දෙයක් වෙන්න ඕන. උදාහරණයක් විදිහට වේදනා ස්කන්ධය පරිච්ඡේදය සැප දුක් සහ උපේක්ෂා වේදනා විස්තර කළාට පස්සේ මෙන්න මේ වගේ කුටුවක් දාන්න පුළුවන්. විනාඩියක වේදනා සටහන ඊළඟ වතාවේ ඔබ තේ කෝපයක් පානය කරන විට එහි උණුසුම සහ රසය නිසා සිතේ ඇතිවන සැප වේදනාව මොහොතකට නිරීක්ෂණය කරන්න. ආ නිකම්ම නිරීක්ෂණය කරනවා. ඔව්. බලන්න ඒක කොහොමද මතුවෙන්නේ මොහොතක් පවතින්නේ සහ නැතිවලා යන්නේ කියලා. ඒක අල්ලගන්නව දික් කරගන්නවත් උත්සාහ කරන්න එපා. නිකම්ම බලාගෙන ඉන්න. ඒක හරිම සරලයි ඒත් හරිම ප්‍රබලයි. මොකද ඒකෙන් භාවනා කරන්න කියලා ලොකු දෙයක් කියන්නේ නැහැ. තේ එකක් බොන ගමන් තමන්ගේ හිත දිහා බලන්න කියලයි කියන්නේ. ඒක තමයි. ඒ වගේම ඒ කොටුවේම මෙහෙම එකතු කරන්න පුළුවන්. රැස්වීමකදී මතුවන කම්මැලිකම, හිතට එන නොසන්සුන්කම වගේ දුක් වේදනාවක් ආවම ඒකත් ඒ විදියටම නිරීක්ෂණය කරන්න. සටන් කරන්නේ නැතුව. ඔව්. සටන් කරන්නේ නැතුව ඒකත් මතුවෙලා නැති වෙලා යන හැටි බලන්න කියලා. එතකොට මේ ධර්මයේ කියන්නේ පෑය ගණන් භාවනා කරලා හොයාගන්න දෙයක් නෙවෙයි තේකෝපයක් බොන මොහොතේ ඉඳන් හැම මොහොතකම තියෙන දෙයක් කියලා පාඨකයා අත්දැකීමෙන් මේ ඉගෙන ගන්නවා. හරි. දැන් අපිට තියෙනවා පාඨකයාව ඇදගන්න ප්‍රවේශයක්, ඒ වගේම එදිනෙදා ජීවිතයට ගලප ගන්න අභ්‍යාසත්, ඒත් මේ ගමනේදී තවත් ලොකු බාධකයක් තියෙනවා නේද? ඒ තමයි වරදවා වටහා ගැනීම. ඒක තමයි. තුන්වෙනි සහ සමහර වැදගත්ම කරුණ. ඔව් විශේෂයෙන්ම අත්හැරීම වෙන්වීම වගේ වචන ගිහි ජීවිතයට ගලප ගන්න ගියාම ලොකු පටලැවිල්ලක් වෙන්න පුළුවන්. හරියටම ගිහි ජීවිතයේදී ඇතිවෙන්න පුළුවන් බහුල වර්ධවා වටා ගැනීම කල්දියා හඳුනාගෙන ඒවට පැහැදිලි සරල උත්තර ලබා දුන්නොත් පාඨකයාව නිවැරදි මාවතේම තියාගන්න පුළුවන්. අර භාවනා ලෝකයේ වේදනාවයි ගිහි ලෝකයේ වේදනාවයි අතර වෙනස පෙන්වා දෙන එක. ඒක හරිම වටිනා නිරීක්ෂණයක්. ඔව්. ඒත් ඒ ප්‍රවේශය අනිත් සංකල්පවලට ඒකාකාරීව යොදාගන්න නැහැ. අනිවාර්යයෙන්ම උදාහරණයක් විදිහට රූපයෙන් වෙන් වෙලා ඉන්නවා කිව්වම ගිහියෙකුට හිතෙන්න පුරුවන් ඒ කියන්නේ තමන්ගේ ශාරීරිය පවුලේ වගකීම් නොසලකා හරින්න ඕන කියලාද කියලා. ඒක භයානකයි. ඒ වගේම තමයි සංඥා කියන්නේ මායාවක් මිරිඟුවක් කියලා දැනගත්තම එතකොට ඉලක්ක හදාගන්න එක සැලසුම් කරන එක ඒ ඔක්කොම නිෂ්ඵලද කියලා හිතෙන්න පුළුවන්. අන්න ඒකයි. ඒකෙන් වෙන්නේ ධර්මය කියන්නේ ජීවිතෙන් පැනලා යන වගකීම් අතහරින දෙයක් කියන වැරවි ආකල්පය ඇති වෙන එක. ඊතෝ මේ වගේ ගැටලු निराකරණය කරන්න මොන වගේ ක්‍රමවේදයක්ද යොදා ගන්න පුළුවන්? මම යෝජනා කරන්නේ ග්‍රන්ථයේ තනින් තන ගිහියෙකුගේ ප්‍රශ්නයක් කියලා කොටසක් අඳුන්වලා දෙන එක. ප්‍රශ්නෝත්තර ආකාරයෙන්. ආ ඒක නම් නියමයි. මොකද ඒකෙන් පාඨකයාට තමන් තනියම නෙවෙයි මේ ප්‍රශ්න තව අයටත් තියෙනවා කියන හැඟීමක් එනවා. ඔව්. එහා පාඨකයාගේ හිතේ ඇතිවෙන්න ඉඩ ප්‍රශ්නේම අහලා ඒකට කෙලින්ම පැහැදිලිව උත්තරයක් දෙන්න පුළුවන්. අපි අර සංඥාස්කන්ධය ගැන කියපු තැනට ඒ වගේ ප්‍රශ්නෝත්තරයක් එකතු කරනවා නම් ඒක කොයි වගේ වෙයිද? පුළුවන්. සංඥාස්කන්ධය කොටසේ සංඥාව මිරිගුවක් වගේ කියලා පැහැදිලි කරාට පස්සේ මෙන්න මේ වගේ එකක් දාන්න පුළුවන්. ප්‍රශ්නය. සියලු සංඥා මායාවක් නම් මගේ රැකියාවේදී සැලසුම් සකස් කිරීම සහ ඉලක්ක තැබීම වැනි දේවල් කරන්නේ කොහොමද? ඊයත් මායාවක් කියලා අතහැරිය යුතුද? ඒක තමයි ගොඩක් අයට එන ප්‍රශ්නේ. ඒකට දෙන උත්තරය හරිම වැදගත්. ඔව්. ඊට පස්සේ පිළිතුර. පිළිතුර. නෑ. විපස්සනාවේ අරමුණ ලෞකික වගකීම් අතහැරීම නෙවෙයි. සංඥාව කියන්නේ ලෝකයක් එක්ක ගනුදෙනු කරන්න අපි පාවිච්චි කරන මෙවලමක්. මෙවලමක්. හරියට සිතියමක් වගේ. මේදී අපි ඉගෙන ගන්නේ මේ මෙවලම මම හෝ මගේයි තදින් අල්ලා නොගෙන එහි සැබෑ ස්වභාවය. ඒ කියන්නේ එය නිරන්තරයෙන් වෙනස් වන දෙයක් බව. අවබෝධයෙන් උතුව පාවිච්චි කරන්නයි. සිතියම පාර නෙවෙයි ඒත් පාර හොයා ගන්න සිතියම ඕන වගේ. හරියටව. ඒ වගේ සැලසුම් කරන්න නමුත් සැලසුම් බිඳ වැටෙනකොට දුකටපත් නොවි ඉන්න මේ අවබෝධය ඔබට උගන්වනවා. ඒ උත්තරේ තියෙන ලස්සනම දේ තමයි ඒක ධර්මයේ පාවිච්චි කරන විදිය කියලා දෙන එක. සංඥාව කියන මෙවලම අතහරින්න නෙවෙයි, ඒක මම, මගේ කියලා අල්ලගන්නේ නැතුව දක්ෂ විදිහට පාවිච්චි කරන්න කියලා දෙනවා. ඒක ගිහි ජීවිතයට ලොකු ශක්තියක්. ධර්මය සහ ලෞකික ජීවිතය අතර ගැටුමක් නෙවෙයි, සමබරතාවයක් ගොඩනගන්න ඒක උදව් වෙනවා. ඔව් විපස්සනාව කියන්නේ ලෝකයෙන් පැනලා යන එක නෙවෙයි. ලෝකයේත් එක්ක වඩාත් निराවුල්ව බුද්ධිමත්ව ගනුදෙනු කරන විදිය ඉගෙන ගන්න එක. අන්න. ඒ පණිවිඩයේ මේ වගේ ප්‍රශ්නෝත්තර වලින් ශක්තිමත් වෙනවා. එතකොට පාඨකයාට බයක් නැතුව විශ්වාසයෙන් යුතුව මේ මාවද ඉදිරියට යන්න පුරුවන්. ඉතින් සමස්තයක් විදියට ගත්තම මේක ඊටාම වටිනා ගැඹුරු කෘතියක්. ධර්මයේ හරය මනවින් ග්‍රහණය කරගෙන තිනවා. ඔව්. අපි මේ සාකච්ඡාවෙන් පැහැදිලි වෙන්නේ මේ ශාස්ත්‍රීය දැනුමයි නූතන ගිහි සාධකයාගේ ජීවිතයයි අතර පාලමක් හැදුවොත් මේකේ වටිනාකම සහ බලපෑම තවත් බොහෝසෙයින් වැඩි වෙනවා කියන එක. අපි ඒ කරුණ තුන නැවත මතක් කරගමුද? හොඳයි. පළවෙනි එක තමයි සම්බන්ධ වීමේ පාලමක් තරණ එක. ගැඹුරු සංකල්ප වලට කෙලින්ම යන්නේ නැතුව පාඨකයාගේ පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් හදපු කෙටි පෙරවදන් සහ ප්‍රශ්න වලින් එයාගේ කුතුහලය අවුස්සලා විෂයට සම්බන්ධ කරගන්න එක. දෙවන්න ප්‍රායෝගිකත්වය එකතු කිරීම. න්‍යාය විතරක් නෙවෙයි ඒ න්‍යාය එදිනදා ජීවිතයේදී අත්හදා බලන්න පුරුවන් සරල ක්ෂණික අභ්‍යාස ප්‍රායෝගික සටහන් වගේ කොටු හරහා ලබා දෙන එක. ඒකින් ධර්මය ජීවමාන අත්දැකීමක් බවට පත්වෙනවා. තුන්වැනි සහ අවසාන කරුණු තමයි වරදවා වටහා ගැනීම කල්තියා निराකරණය කිරීම. ගිහි ජීවිතයට අදාළව මතුවිය හැකි ප්‍රශ්න ගිහියෙකුගේ ප්‍රශ්නයක් වගේ කොටස් හරහා හඳුනාගෙන ඒවට පැහැදිලි සෘජු පිළිතුරු ලබා දීමෙන් පාඨකයාගේ ගමන සුරක්ෂිත කරන එක. මේ යෝජනා තුන ක්‍රියාත්මක කළොත් මේ විශිෂ්ට කෘතිය ධර්මය ගැන උනන්දුවක් දක්වන ඕනෑම ගිහියෙකුට අත්පොතක් බවට පත්වේ කියන එක පැහැදිලියි. මේ වෙනස්කම් එක්ක ඔබගේ කෘතිය තවදුරටත් සංවර්ධනය කළාට පස්සේ ඒක නැවතත් අපි වෙත යොමු කරන මෙන් අපි ඔබට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔව්. මේක තවත් විශිෂ්ට නිර්මාණයක් බවට පත්වෙයි කියන එක ගැන අපිට කිසිම සැකයක්. අද අපි විමසා බලන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවලිය පිළිබඳ මේ ග්‍රන්ථයේ අවසන් භාගය. විශේෂයෙන්ම සංඛාර සහ විඥාන ස්කන්ධ පිළිබඳ විග්‍රහයන් නූතන ගිහි සාධකයට ප්‍රායෝගික වෙන්නේ කොහොමද කියන කාරණය. නූතන ගිහි සාධකයාට සංකීර්ණ ධර්ම කරුණුත් සහ එයාගේ දෛනික ජීවිතයේ යථාර්ථයේ අතර පාලම ගොඩනැගීමට තියෙන අවස්ථාව තව දුරටත් ශක්තිමත් කරන්න පුළුවන්. හරියටම. මේ ග්‍රන්ථයේ අවසන් පිටු 75 එන ගැඹුරුම කරුණුත් අර කාර්යබහුල ජීවිතයත් අතර සම්බන්ධය පැහැදිලිව ගොඩනැගීම තමයි මම හිතන්නේ ලොකුම අභියෝගය සහ අවස්ථාව. ඕ මට ඒක විශේෂයෙන්ම දැනුණා විඥානීය ස්වභාවය ගැන කතා කරන තැන්වල. අර අනිදස්සන විඥානීය වගේ අතිශය ගැඹුරු සංකල්ප. ඒවා ඊටාම නිවැරදි ශාස්ත්‍රීයයි. නමුත් කාර්යාලයේ පීඩනය, පෞල් ගැටලු මේවා එක්ක පොරබදින ගිහියෙකුට මේක කොහොමද අදාළ වෙන්නේ කියන එක මේ පාඨකයාටම ඊතාගන්න ඉඩ හැරලා වගේ. ඒ පරතරය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. උදාහරණයක් විදියට අර 188 වනි පිටුවේ එන විඤ්ඤාත්තිය කියන සාකච්ඡාව. sannivedanaya ගැන. ඔව් ඒක හරිම ප්‍රබලයි. ඒත් ඒක නූතන කෙනෙක්ට දැනෙන්නේ කොහොමද? මම හිතන්නේ අපි හැමෝම අත්දකින්න දෙයක් තමයි වචන විතරක් නෙමෙයි ඊමේල් එකකේ තියෙන තොනි එකකින් නැත්නම් WhatsApp පණිවුඩයකට උත්තර දෙන්න පරක්කු වෙන එකකින් හරියටම කොච්චර මානසික පීඩනයක් ඇති වෙනවද කියලා. ඒක හොඳ දැනක් පටන් ගන්න. අපි හිතමු කෙනෙකුට උදේ පාන්දරම තමන්ගේ ප්‍රධානියාගෙන් ටිකක් සැර වචන ටිකක් තියෙන ඊමේල් එකක් එනවා කියලා. හරි. එතන එනන් දවසම ඉවරයි වගේ දැනෙනවා. පොතේ තියෙන ධර්ම කරුණෝ මේ අධ්‍යක්ීම විග්‍රහ කරන්න යොදාගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම පුළුවන්. ඒක තමයි මේ ධර්මයේ තියෙන ප්‍රායෝගික වටිනාකම. කොහොමද ඒක වෙන්නේ? හිතන්න ඒ ඊමේල් එකේ තියෙන්නේ නිකම්ම නිකම් ඩිජිටල් දත්ත ටිකක්. ඒත් ඒක ඇස ගැටුණ ගමන්ම අප්‍රසන්න වේදනාවක් හටගන්නවා. ඔව් හිතට අමාරුයි. ඊළඟට සංඥාව ක්‍රියාත්මක වෙලා ඒක විවේචනයක්, ප්‍රහාරයක් හෝ මගේ වැරද්දක් කියලා ලේබල් කරනවා. හ්ම්. ඔන්න ඔතන ඉඳන් තමයි සංඛාර වැඩ පටන් ගන්නෙ. ආරක්ෂා වෙන්න, ප්‍රතිප්‍රහාර දෙන්න, හිතින් බනින්න, එක එක දේවල් හිත ඇතුලේ සකස් කරන්න පටන් ගන්නවා. එතකොට විඥානයේ කාර්යභාරය මොකද්ද? මේ සම්පූර්ණ නාට්‍යම මෙහියවන්නේ ඒ ගැටලුව සමග ඇලෙන ඒක මගේ කරගන්න විඥාණයයි. ආ විඥාණය තමයි ඒ අකුරු ටික අරගෙන වේදනාව, සංඥාව, සංකාර කියන ඔක්කොම එකතු කරලා මට ප්‍රශ්නයක් කියන අත්දැකීම නිර්මාණය කරන්නේ. එතකොට අර 188 වෙනි පිටුවේ කියන විඤ්ඤාත්ති කියන්නේ නිකම්ම වචන නෙවෙයි. ඒ ඊමේල් එක හරහා අපේ විඤ්ඤාණයට එල්ල කරපු බලපෑම. ඒ කියන්නේ සෙන් බොත්තම ඔබන්න කලින් සාධකයාට මේ චක්‍රය තත්ත්ව කාලීනව නිරීක්ෂණය කරන්න පුරුවන්නම්. අන්න එතන භාවනාව තියෙන්නේ කුෂන් එක උඩ නෙවෙයි යතුරු පෝරුව ළඟ. ඒ පැහැදිලි කිරීම ඊටාම ප්‍රබලයි. ඒ කියන්නේ අනිද්දස්සන විඥානය වගේ ගැඹුරු සංකල්පයක් වුණත් මේ වගේ සරල උදාහරණයකින් තේරුම් කරන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ ධානය මට්ටමකට යන්න එක නෙවෙයි අර ඊමේල් එක නිසා ඇති වුණු මම බැරදි මට බැන්නා කියන මම කාරක සිතුවිදිවල එල්ලීන සිටීමේ සරල ක්‍රියාව. හරියටමයි. ප්‍රකට නොවීම කියන්නේ ඒකයි. හැම සිතුවිල්ලක් හැම හැඟීමක් වටේම මම සහ මගේ කතාව ගොඩනගන්නේ නැතුව ඉන්න ලැබෙන ඒ මොහොතේ නිදහස. ඒක තමයි ගිහියෙකුට ලෝකෝත්තර ධර්මයේ ප්‍රායෝගිකව අත්දකින්න තියෙන හොඳම තැන. එතකොට ග්‍රන්ථයේ තියෙන දාර්ශනික විග්‍රහය පාඨකයාගේ ජීවිතයේම කොටසක් බවට පත්වෙනවා. මේ ඊමේල් එකට ප්‍රතිචාර දක්වන්න ප්‍රශ්න විසඳන්න අපිව ඇතුළතින් පොළඹවන අර නොනවතින බලවේගය. ඒ සකස් කිරීම තමයි අපි ඊළඟට කතා කරන්න යන සංඛාර කියන මාතෘකාවට කෙලින්ම සම්බන්ධ වෙන්නේ නේද? ඔව් ඒකටම තමයි. ග්‍රන්ථයේ සංඛාර පිළිබඳ දාර්ශනික විග්‍රහය ඊටාම ප්‍රබලයි. විශේෂයෙන් අභිධර්මයේන සිත්වීති වගේ ආකෘති හරහා පැහැදිලි කරන තැන්. ඒක ශාස්ත්‍රීයව ඊටාම නිවැරදි. චේතනාව සහ කර්මය ගොඩනගෙන හැටි. අපේ යථාර්ථය සකස් වෙන හැටි ඒකෙන් පැහැදිලි වෙනවා. නමුත් නමුත් නූතන ගියාට සංඛාර කියන්නේ ම්ම් සියුම් මානසික සාධකයක් විතරක් නෙවෙයි. ඒක සංස්කෘතික වටිනාකමක් වෙලා. ඒක ටිකක් පැහැදිලි කළොත් අද සමාජයේ විශේෂයෙන්ම වෘත්තීය ලෝකීය උත්කර්ෂයට නම්වන්නේ නොනවතින ක්‍රියාකාරීත්වය. මේ හසල් කල්චර්, ප්‍රොඩක්ටිවිටි කියන වචන අහලා තේනවනේ. ඔව් ඔව්. නිතරම කාර්යබහුල වෙන්න ඕනේ. ඊළඟ ඉලක්කය ජය ගන්න ඕනේ. නිතරම සැලසුම් කරන්න ඕනේ. දියුණු වෙන්න ඕනේ කියන පීඩණය. මේක තමයි සංඛාරස්කන්ධයේ ඊටාම ස්ථූල බාහිර ප්‍රකාශනය. හරි. ග්‍රන්ථයේ ඒ සම්බන්ධය කෙලින්ම ගොඩනගලා නැහැ වගේ. ඒක ඇත්ත. අපි ප්‍රොඩක්ටිව් නැත්තම් අපිටම වරදකාරී හැඟීමක් එනවා. මම නිකම් ඉන්නේ. මම තව දෙයක් කරන්න ඕනේ කියන සිතුවිල්ල එනවා. එතකොට ඔබ කියන්නේ මේකත් සංඛාරයක් කියලාද? ඒක තමයි ක්‍රියාත්මක වන සංඛාරය. ආ මම කාර්යබහුල විය යුතුයි. හෝ මා කර ඇති දේ ප්‍රමාණවත් නැහැ කියන හැඟීම. ග්‍රන්ථය විස්තර කරන අර සකස් කරන මානසික සැකසුම තමයි අද ලෝකයේ ග්‍රයින්ඩ් හෝ හසල් කියලා අපි හඳුන්වන්නේ. ඉතින් දුක තියෙන්නේ කොතනද? දුක තියෙන්නේ වැඩ කරන එකේ නෙවෙයි අනාගතයේ ප්‍රතිඵලයක් සාර්ථක මම කෙනෙක් ගොඩනගන්න තියෙන නොනවතින අභ්‍යන්තර බලකිරීම තුලයි. සංඛාර දුක්ඛ කියන්නේ ඒකට. නමුත් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මේක කම්මැලිකමට දෙන නිදහසට කරුණක් නේද කියලා. අද වගේ තරගකාරී ලෝකයක ඊළඟ පියවර ගැන නොහිතා ඉන්න පුළුවන්ද? ඒක ඊටම වැදගත් ප්‍රශ්නයක්. අපි මේ විවේචනයට පිළිතුරු දෙන්නේ කොහොමද? මෙතනදී ධර්මය කියන්නේ ක්‍රියාකාරීත්වයට විරුද්ධ වෙන එක නෙමෙයි. ඒක කියන්නේ ක්‍රියා කිරීමට ඇති අන්ධ පෙළඹවීම ගැන සිහියෙන් ඉන්න කියන එක. ආ වෙනස තියෙන්නේ එතන. ඔව් අපි ක්‍රියා කරන්නේ පැහැදිලි දැක්මකින්ද නැත්නම් මම යමක් කළ යුතුයි කියන අභ්‍යන්තර කාංසාවෙන්ද බුදුදහම උගන්වන්නේ කාංසාවෙන් සහ නොසන්සුන්කමින් කරන ක්‍රියාව දුකට හේතු වෙනවා කියන එකයි. එතකොට මේක ප්‍රායෝගිකව පුහුණු කරන්න පුළුවන් අභ්‍යාසයක් තියෙනවද? නිකම්ම හසල් නොකර ඉන්නවා කියනකට වඩා දෙයක්. හොඳම අභ්‍යාසය තමයි තවත් වැඩ කරන එක නෙවෙයි වැඩ කිරීමට ඇති පෙළඹවීම ගැන දැනුවත් වෙන එක. උදාහරණයක් විදිහට ඔබ යම් කාර්යයක් අවසන් කළා කියලා හිතන්න. ඒ අවසන් කළ බවේ සතුට තෘප්තිය එක මොහොතක්වත් විඳින්න නොදී සිත ක්ෂණිකව ඊළඟට කරන්න තියෙන දෙයට පණින හැටි නිරීක්ෂණය කරන්න. to do list එකේ ඊළඟ අයිටම් එකට හිත දුවනෝ. ඒක නම් නිතරම වෙන දෙයක්. එක දෙයක් ඉවර වෙනකොටම හිත ඊළඟ දේ සැලසුම් කරනවා. අන්නේ මොහොතේ ඊළඟ පියවර සකස් නොකර එක මොහොතක්වත් ඒ සම්පූර්ණ කළ බවේ හැඟීමත් එක්කම විතරක් ඉන්න පුළුවන්ද? අමාරුයි. 119 වෙනි පිටුවේ සාකච්ඡා කරන ඉති සංඛාරාණං සමුදය කියන්නේ ප්‍රායෝගිකව අන්න ඒක අත්දකින්න එක. සංඛාර හටගන්න මොහොත දකින්න එක. ඊළඟ ක්‍රියාව වන්දනාමාන කරන ලෝකයක මොහොතක් නතර වෙලා බලන එකම විප්ලවීය ක්‍රියාවක්. මේ නොනවතින ක්‍රියාකාරීත්වයට තල්ලු කරන සංස්කෘතියට ඉන්ධන සපයන්නේ අපේ අවධානය නිරන්තරයෙන්ම බිඳ දමන ඩිජිටල් ලෝකය. ඒක ඇත්ත. ඒක තමයි විඥානයේ හික්මවීම ගැන කපා කරද්දී අමතක කරන්නම බැරි පැත්ත. ග්‍රන්ථයේ 148 ඉඳන් 150 වෙනකල් පිටුවල විඥානයේ හික්මවීම ගැන එක අරමුණක සිත පවත්වා ගැනීම ගැන කතා කරනවා. ඔව් ඒක භාවනාවේ මූලික පදනමක්. ඒත් ග්‍රන්ථය ඒක ඉදිරිපත් කරන්නේ බාහිර ලෝකයේ බහුකාර්ය සංස්කෘතියට විකල්පයක් විදියට. ඒකත් ඇත්ත. නමුත් අද ඇත්තම සටන තියෙන්නේ মালටි ටාස්කින් එක්ක විතරක් නෙමෙයි. තොරතුරු ගංගුදුර. ইনফরমේෂන් ඕවර්ලෝඩ් එක්ක. මට මතකයි පහුගිය දවසක මම එක වැදගත් ලිපියක් කියවන්න උත්සාහ කරද්දී විනාඩි 5ක් ඇතුළත මගේ දුරකථනයට නොටිෆිකේෂන් හතරක් ආවා. ඊමේල් එකක් WhatsApp පණිවිඩයක් ප්‍රවෘත්ති ඇඟවීමක් සමාජ මාධ්‍ය සටහනක් හ්ම්. අන්තිමට මම ලිපියේ කියෙව්වෙත් නෑ. ඒ නොටිෆිකේෂන් වලට හරියට ප්‍රතිචාර දැක්කුවෙත් නෑ. මගේ විඥානීය මගේ අවධානය සම්පූර්ණයෙන්ම කැබලි වෙලා ගිහින්. ඒක තමයි අද හැබෝගෙම අත්දැකීම. ඉතින් ග්‍රන්ථයේ විස්තර වෙන විඥානයේ එක අරමුණක තබා ගැනීමේ අභ්‍යාසය අද දවසේ අපිට තියෙන ලොකුම අභියෝගයට පිළිතුරක්. ඒ කියන්නේ ඒක පරණ නීරස දෙයක් නෙමෙයි. කොහෙත්ම නෑ. ඒක නූතන මනසට අවශ්‍යම මානසික ස්වයං ආරක්ෂක ක්‍රමවේදයක්. ඔබ දුරකතනේ අතර ගන්න හැම වාරයකම එකිනෙකට වෙනස් ඇප් සිය ගාණක් ඔබගේ විඥාණය ඔබගේ අවධානය අල්ලගන්න තරඟ කරනවා. ඒ කියන්නේ මූලික කර්මස්ථානයක උදාහරණයක් විදිහට ආනාපාන සතියේ සිත පිහිටුවා ගැනීමේ පුහුණුව කියන්නේ මේ ඩිජිටල් අවුල මැද තමන්ගේ මානසික අවකාශය ආරක්ෂා කරගැනීමේ පුහුණුවක් කියන එකද? හරියටම. ඒක මානසික ප්‍රතිශක්තිය ගොඩනගා ගැනීමක්. හැම නොටිෆිකේෂන් එකටම ප්‍රතිචාර දක්වන්න, හැම ලින්ක් එකක්ම ක්ලික් කරන්න, හිතේ ඇතිවෙන පෙළඹවීම දකින්න පුහුණු වෙන එක. ආනාපාන සතියේදී හුස්මෙන් හිත පිටපණිනවා වගේම තමයි වැඩක් කර කර ඉද්දී Facebook එකට හිත පණින එකත්. ක්‍රියාවලියේ එකයි. ඒ නිසා මේ පුහුණුව අදට වෙන කවරදාටත් වඩා අදාළයි. එහෙනම් මේකට ගැළපෙන නූතන ජීවිතයටම අනන්‍ය වූ අභ්‍යාසයක්ත් යෝජනා කරන්න පුරුවන් පොතේ තියෙන මූලධර්ම අරගෙනම. ඔව් අපි ඒකට ඩිජිටල් සති අභ්‍යාසය කියමු. දවසට විනාඩි 15ක් වෙන් කරගන්න. හරි. ඒ වෙලාවට ඔබගේ දුරකථනය සිංගල් ටාස්කින් මෝඩ් එකට දමන්න. ඒ කියන්නේ එක ඇප් එකක් විතරක් විවෘත කරගෙන වෙන කිසිම නොටිෆිකේෂන් එකකට ප්‍රතිචාර නොදක්වා ඒ කාර්යය විතරක් නිරත වෙනවා. ඊමේල් චෙක් කරනවා නම් ඊමේල් විතරයි. ඔව්. ලිපියක් කියවනෝ නම් ඒක විතරයි. හැබැයි විනාඩි 15ක් නොටිෆිකේෂන් බනන්නේ නැතුව ඉන්න එකත් අද කාලේ ලොකු අභියෝගයක්. හිත නොසන්සුන් වෙනවා මොන හරි බැදගත් දෙයක් මගහැරෙනවද කියලා. අන්න ඒ නොසන්සුන්කම තමයි නිරීක්ෂණය කරන්න ඕනේ. ආ. ඒක තමයි භාවනාව. 155 වෙනි පිටුවේ විස්තර වෙන මූල කර්මස්ථානයම එක දිගට පැවතීම කියන භාවනා මූල ධර්මය තමන්ගේ ඩිජිටල් ජීවිතයට යොදාගන්නේ එහෙමයි. ඒකෙන් පාඨකයාට තමන්ගේ ඩිජිටල් පුරුදුගෙන සිහියෙන් ඉන්නත් ඒකම භාවනා අභ්‍යාසයක් කරගන්නත් අවස්ථාව ලැබෙනවා. හරියටම. ඒක තමයි මේ ධර්මය ජීවමාන කරගන්නා ක්‍රමය. අද අපගේ විමර්ශනයේදී මෙම වටිනා ධර්ම ග්‍රන්ථයේ ඉගැන්වීම් නූතන ගිහි ජීවිතයට වඩාත් සමීප කර හැකි ප්‍රධාන කරුණු තුනක් අපි ඉස්මතු කළා. පළමුව අනිදස්සන විඥානය වැනි ගැඹුරු දාර්ශනික කරුණු දෛනිකව ලැබෙන ඊමේල් පණිවිඩයක් වැනි ප්‍රායෝගික අත්දැකීම් හරහා තේරුම් ගැනීම. දෙවනුව සංඛාර ස්කන්ධය පිළිබඳව ශාස්ත්‍රීය විග්‍රහය නූතන ඵලදායිතා සංස්කෘතිය සහ නොනවතින කාර්ය බහුලත්වයේ මානසිකත්වය සමග සම්බන්ධ කර එයින් උපදින දුක හඳුනා ගැනීම. තෙවනුව විඥානයේ එක අරමුණක තබා ගැනීමේ සම්භාව්‍ය භාවනා අභ්‍යාසය අද අප මුහුණ දෙන ඩිජිටල් ලෝකයේ අවධානය විසිරියාමට එරෙහි ප්‍රබල මානසික මෙවලමක් ලෙස යොදා ගැනීම. මෙම යෝජනා ක්‍රියාවට නංවා ඔබේ කාර්යයේ මීළඟ අනුවාදයේ නැවතත් අප වෙත ඉදිරිපත් කිරීමට අපි ඔබට ආරාධනා කරනවා. විවාදයේ වෙත සාදරයෙන් පිළිගනිමු. ඔබ කවදා හරි හිතලා තියෙනවද එකම රිය අනතුරක් ඇස් දෙකෙන් දකින දෙන්නෙක් පොලිසියට ගෙන සම්පූර්ණයෙන්ම වෙනස් කතා දෙකක් කියන්නේ ඇයි කියලා. එක්කෙනෙක් කියනවා නිල් පාට කාර් එක වේගෙන් ආවේ කියලා. අනිකා දිවුරලා කියනවා නෑ ඒක කළු පාටයි වේගය සාමාන්‍යයි කියලා. අද අපි කතා කරන්නේ ඒකට හේතුව ගැනයි. අපේ මනස ක්‍රියාත්මක වෙන විදිය ගැන ඊටම ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරන ඉගැන්වීමක් තමයි අපේ මූල ආශ්‍රය වෙන්නේ. සරලවම කිව්වොත් අපි යමක් දකින යමක් දැනෙන යමක් හිතන හැම මොහොතක්ම රූප වේදනා සංඥාව වගේ කොටස් පහකට කඩලා බලනවා. ඉතින් අපි අද කතා කරන ප්‍රධාන ප්‍රශ්නය තමයි මේක. මේ විග්‍රහය අපේ එදිනදා ජීවිතයේ හැම තප්පරයකටම අදාළ වෙන හැමෝටම වළංගු වෙන විශ්වීය සත්‍යක්ද නැත්නම් භාවනාව වගේ විශේෂිත මානසික පුහුණුවකදී විතරක් පාවිච්චි කරන විශේෂඥයෙකුට අවශ්‍ය වෙන මෙවලම් කට්ටලයක්ද මම ආද තර්ක කරන්නේ මේවා හැම විටම හැම කෙනෙකුටම අදාළ වෙන මූලික යථාර්ථයන් කියලයි මම එන්නේ ඊට වඩා ටිකක් වෙනස් කෝණයකින් මගේ මතය තමයි මේවා ඊටාම බලවත් හැබැයි ඉතින් විශේෂිත අරමුණු සඳහා નિયમિત સંદર્ભය තුල විතරක් පාවිච්චි කළ යුතු තීනු ශල්්‍ය උපකරණ වගේ කියන එක. හොඳයි මගේ ස්ථාවරය මම තව ටිකක් පැහැදිලි කරන්නම්. මේ පංචස්කන්ධය එමෙ නැත්නම් අපි මේ කතා කරන කොටස් පහ අපේ අත්දැකීම් වලින් පිටතියර දෙයක් නෙවෙයි. ඒක හරියට අපේ මනසේ මෙහියුම් පද්ධතිය. ඒ කියන්නේ ඔපරේටිං සිස්ටම් එක වගේ. අපි ඒ ගැන දැනුවත් වුණත් නැතත් ඒක පිටිපස්සෙන් ක්‍රියාත්මක වෙනවා. මූලාශ්‍රයේ මේවට කියන්නේ ධම්මතා කියලා. ඒ කියන්නේ මේවා කවුරුත් හිතාමතා කරන දේවල් නෙවෙයි. හරියට ගුරුත්වාකර්ෂණය වගේ ලෝකයේ ස්වභාවිකවම ක්‍රියාත්මක වෙන නීති රීති ටිකක්. සංක්ෂේපයන් උපාදානස්කන්ධ පංචයම දුකයි කියන මූලධර්මය භාවනා කරන කෙනෙකුට වගේම කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුටත් එකසේම අදාළයි. උදාහරණයක් විදිහට සංඥාව එනම් අපි දේවල් හඳුනා ගන්නා විදිය මිරිඟුවක් වගේ කියලා මූලාශ්‍රය කියනවා. මේක භාවනානුයෝගියෙකුට විතරක් පේන දෙයක්ද? කොහෙත්ම නෑ. අර මම මුලින් කිපු රියානතුරේ සාක්ෂිකරුවන් දෙන්නගේ කතාවම ගන්නකෝ. ඒ දෙන්නම දකින්නේ එකම සිදුවීම. නමුත් ඔවුන්ගේ පුරුදු සංඥා, ඒ කියන්නේ අතීත අත්දැකීම් මත පදනම් වෙලා මනස ඒ සිදුවීම ප්‍රතිනිර්මාණය කරන්න වෙනස් විදිහට. මේක තමයි පෞලාරවුල් වල ඉඳන් ජාත්‍යන්තර ගැටුම් දක්වා හැම දෙයකම මුල. ඒසෝ මේක විශ්වීය සත්‍යයක්. ඔබෙන් නාමෝපක තාමගද ගියා සිත් ගන්නා සුළුයි. නමික් ඒකෙන් මගහැරෙන පැත්තක් තියෙනව නේද? මූලාශ්‍රයේමේ කාම ලෝකය සහ භාවනා ලෝකය අතර පැහැදිලි වෙනසක් පෙන්වා දෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී අපි දේවල් දකින විදිහයි ගැඹුරු මානසික පුහුණුවකදී දකින විදිහයි අතර ලොකු පරතරයක් තියෙනවා. වේදනාව ගැන හිතංග. සාමාන්‍ය ජීවිතයේදී කාම ලෝකයේදී වේදනාව කියන්නේ අපි හැමෝම මගහැරින්න හදන දුකක්. නමුත් භාවනා ලෝකයේදී යෝගාවචරයේක් අදුක්ඛම සුඛ වේදනාව. ඒ කියන්නේ දුකත් නැති සැපත් නැති මදහත් වේදනාව. හඳුනා ගන්න එකම සැපයක් විදිහක දකිනවා. එකම වේදනාව સંદર્ભ දෙකකදී අත්විඳින විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්. මේකෙම පේනවා මේ විග්‍රහයන් විශ්වීය නැහැ. ඒවා સંદર્ભෙ මත රඳාපවතිනවා කියලා. ඒ වගේම අපි ශාරීරිය දිහා බලලා ඒක පස් වතුර ගින්දර හුලං කියන මූලික කොටස් ටිකට කැඩිලා හැදිලා නැතිවල යලා කියලා හිතන එක. එදිනෙදා ජීවිතයට කොච්චර ප්‍රායෝගිකද? ඒක භාවනා නෝයෝගිකුට මමත්වයේ බින්දින්න දෙන විශේෂ අභ්‍යාසයක්. මේලගේ බලවත් මෙවලම් ඒවට ආදාළ නැති තැනක පාවිච්චි කරන එක අර මූලාශ්‍රයම එන කොටස් එකතු කරුලා ඇත්ත කොටියෙක්කුම නිර්මාණය කරපු සහෝදරයන් තිදෙනාගේ කතාව වගේ අනතුරුදායක වෙන්නත් පුරුවා. ඔබ කියනවා මේක સંદર્ભය මත රඳා ප්‍රවතිනවා කියලා. අපි එක ප්‍රායෝගික උදාහරණයකින් බලමු. අපි හැමෝටම ඇති වෙන තරහව, ආසාව වගේ මානසික බාධක එමත් නැත්නම් නීවරණ ගැන හිතමු. මම කියන්නේ මේවා දිහා බලන විදිහ අපි භාවනා කළත් නැතත් හැමෝටම ප්‍රයෝජනවත් කියලයි. සාමාන්‍ය කේන්තියක් ආවම අපි හිතන්නේ මට තරහ ගියා කියලා. අපි එක පෞද්ගලික ප්‍රශ්නයක් මගේ තරහක් කරගන්නවා. නමුත් මූලාශ්‍රය කියන විදිහට නීවරණ කියන්නේ ධම්මතා. ඒ කියන්නේ ස්වභාවික සංසිද්ධි. ඒවට අපිත් එක්ක හැප්පෙන්න කිසිම ඕනෑකමක් නැහැ. ඒවා හටගන්නව නැති වෙලා යනවා. හරියට වලාකුලක් අහසේ පාවෙලා යනවා වගේ. කාර්යාලයේදී ප්‍රධානියෙක් ඇතිවෙන ප්‍රශ්නයකදී එන කේන්තිය මගේ කේන්තියක් කියලා තදින් අල්ලගන්නේ නැතුව ආ මේක හටගෙන නැති යන ස්වභාවයක් කියලා දකින්න පුරුවන් නම් ඒකෙන් කොච්චර සහනයක් ලැබෙනවද? මේ දැක්මට භාවනා සමාධියක් අවශ්‍ය නැහැ. මේක හැම මොහොතකම වළංගු වෙන ප්‍රඥාවන්ත දැක්මක්. ඔබ කියන දේ මට තේරෙනවා. ඒ දැක්මින් යම් සහනයක් ලැබෙන්න පුරන් ඒක ඇත්ත. නමුත් මම හිතන්නේ ඔබ ඒ ක්‍රියාවලිය ටිකක් ඕනවට වඩා සරල කරනවා. මූලාශ්‍රය විස්තර කරන්නේ යෝගාවචරයේකු නීවරණ දකින ආකාරය ක්‍රමානුකූලව විකාශනය වෙන හැටි. මුලින්ම ඒක හරියට මහා කළු කන්දක් වගේ පේන්නේ. ඒක Tamanගේ ලොකුම සතුරා. නමුත් ක්‍රමානුකූල පුහුණුවෙන් පස්සේ ඒ මහා කන්දම විමුක්තියට යන පාලමක් බවට පත් වෙනවා. මේ පරිවර්තනය නිකම්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒක වෙන්නේ භාවනාව කියන විශේෂිත ආරක්ෂිත පාලනය කරන ලද පරිසරයක් තුල. හරියට වෛද්‍ය ශිෂ්‍යෙක් පළවෙනි අවුරුද්දෙම මොළය සත්කමක් කරන්න උත්සාහ කරන වගේ වැඩක් තමයි අවශ්‍ය පදනමක් නැතුව සාමාන්‍ය ජීවිතයේදී මුණ ගැහෙන බාධකයක් දිහා බලලා මේක විමුක්තියට පාලමක් කියලා හිතන එක. ඒකට අවශ්‍ය පියවරෙන් පියවර පුහුණුවක් මඟ පෙන්වීමක් තියෙනවා. ඒ સંદર્ભෙන් පිටතදී ඒක හුදු බුද්ධිමය ව්‍යායාමයක් විතරක් වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේ ප්‍රශ්න මගහරින ක්‍රමයක් වෙන්නත් පුළුවන්. ඒක හරිම සිත් ගන්නාසුළු උපමාවක්. ඒ කියන්නේ ඔබ කියන්නේ මේක හරියට වෛද්‍ය ශිෂ්‍යයෙකුට දෙන හිස් කබලක් වගේ සාමාන්‍ය කෙනෙකුට ඒක නිකම් අස්ති ගොඩක්. නමුත් ශල්‍ය වෛද්‍යවරයෙකුට ඒක අධ්‍යයනය කරන්න පුළුවන් ගැඹුරු මෙවලමක්. මම මේ උපමාවට එකඟයි. නමුත් ඒකේ මූලික යථාර්ථය වෙනස් වෙන්නේ නැහැ. හිස්කබලේ ව්‍යුහය වෛද්‍ය ශිෂ්‍යයා එක දිහා බැලුවත් සාමාන්‍ය කෙනෙක් බැලුවත් වෙනස් වෙන්නේ නෑ නේද? ඒ වගේ තමයි රූපය පිළිබඳ විග්‍රහයත් අපේ ශරීරය සතර මහා භූතියන්ගෙන් එනම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මූලික කොටස් වලින් හැදිලා පේනවා කියන එක පරමාර්ථ සත්‍යයක්. ඔබ භාවනා කළත් නොකළත් කාර්යාලයේ හිටියත් ආරණ්‍යයේ හිටියත් ඒ යථාර්ථය වෙනස් වෙන්නේ නැහැ. මූලාශ්‍රය කියනවා බුදුන් වහන්සේ ගල්සි තැනින් පටන් ගන්න ඕන නිසා මුලින්ම රූපය වගේ පහසුවෙන් ග්‍රහණය කරගත හැකි දෙයකින් ඉගැන්වීම පටන් ගත්තා කියලා. මේකෙන් පේන්නේ මේක ඕනම කෙනෙකුට ඕනම තැනකින්දම් යථාර්ථය ඉගෙන ගන්න පුණුවන් විශ්වීය ක්‍රමවේදයක් කියලයි. මම ඔබ කියන පරමාර්ථ සත්‍ය කියන කාරණේට එකඟයි. ශාරීරිය ධාතු එකතුවක් කියන එක විද්‍යාත්මක වුණත් ඇත්ත. නමුත් ප්‍රශ්නේ ඒක නෙවෙයි. මම අහන්නේ ඒ දැක්මෙන් එදිනදා ජීවිතයට ලැබෙන ප්‍රායෝගික ප්‍රයෝජන මොකක්ද කියන එකයි. මූලාශ්‍රය විස්තර කරන විදිහට ශාරීරිය දිහා බලන් පැති 11කින් අතීත වර්තමාන අනාගත ඇතුළත පිටත ගොරෝසු සියුම් මේ විදිහට ශරීරයේ මගේ කියලා අල්ලගන්නේ නැතුව ධාතු සමූහයක් විදිහට කෑලි කෑලි වලට කඩලා බලන එක ඊටාම ගැඹුරු ඉලක්කගත භාවනා අභ්‍යාසයක්. ඒකේ එකම අරමුණ මම සහ මගේ කියන ගැඹුරු බැඳීම නැති කරන එක. දැන් හිතන්න ඔබ කාර් එකක් පදවන ගමන් මේක ධාතු සමූහයක් මේ අතමගේ නෙවෙයි මේක පඨවි ආපෝ තේජෝ වායෝ එකතුවක් කියලා හිතන්න ගත්තොත් මොකද වෙන්නේ? සාමාන්‍ය වැඩක්වත් කරගන්න බැරි වෙයි. ලෝකේ ජීවත් වෙන්න අනිත් ඇත්තක ගනුදෙනු කරන්න අපිට මගේ ශාරීරිය මගේ අත කියන සම්මුතිය අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි මම කියන්නේ මේක තෝරගත් නිශ්චිත අරමුණක් සඳහා පාරණය කරන ලද පරිසරයක් තුළ යදාගන්න මානසික මෙවලමක් මිසක් 28 පැයම ක්‍රියාත්මක කළ යුතු දෙයක් නෙවෙයි. අවශ්‍යතාවය ගැන කියන දේ මට තේරෙනවා. නමුත් ඒක පරමාර්ථ සත්‍යයටපත් කරන්නේ නැහැ. අපි එදිනෙදා ජීවිතේදීත් මේ දෙකම පාවිච්චි කරනවා. උදාහරණයක් විදියට අපි මේසයක් දිහා බලලා මේසය කියලා කියනවා. ඒක සම්මුතිය. ඒත භෞතික විද්‍යාඥයේ කියදිහා බල්ල කියයි මේක පරමාණු එකතුවක් කියලා. ඒක පරමාර්ථ සත්‍යයට ළඟයි. මේ දැක්ම දෙකම එකවර ඇත්ත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සංඥාවේ ක්‍රියාකාරීත්වයත්. සංඥාව මිරිඟුවක් වගේ කියන එක හැම මොහොතකම ක්‍රියාත්මක වෙන විශ්වීය සත්‍යයක්. මූලාශ්‍රයට අනුව සංඥාව හටගන්නේ ස්පර්ශය නිසායි. ඒ වගේම අපේ අතීත අත්දැකීම්, ඒ කියන්නේ පුරුදු සංඥා එකට තදින්ම බලපානවා. මිනිස්සු අතරේ තියෙන හැම වැරදි වැටහීමකටම හැම ගැටුමකටම මුල මේකයි. කෙනෙක් කියන වචනයක් අපිට රිදෙන්නේ ඒ වචනේම තියෙන දෙයකට වඩා ඒ වචනයත් එක්ක බැඳෙනු අපේ අතීත මතකයන් සහ අර්ථකථන නිසායි. මූලාශ්‍රය මිශ්‍රීන නුගගස්සේ අරළුමගින් මුල්කඳ වැසී යන උපමාවෙන් පෙන්වන්නේ ඒකයි. අපේ අදහස් අර්ථකතන කියන අරළු යථාර්ථය කියන මුල්කඳ සම්පූර්ණයෙන්ම වහගන්නවා. මේක භාවනා කරන කෙනාට විතරක් නෙවෙයි හැමෝටම හැම සම්බන්ධතාවයකදීම අදාළ වෙන දෙයක්. මට කනගාටුයි. ඒත් ඒ තර්කය මම සම්පූර්ණයෙන්ම මිලදී ගන්නෙ නෑ. ඒ ඇයි කියලා මම කියන්නම්. ඔබ කියනවා සංඥාව මිරිංගුවක් කියලා ඒක ඇත්ත. නමුත් ඒ මිරිංගුවෙන් මිදෙන්න මූලාශ්‍රය දෙන උපදේශය දිහා බලන්න. දකින දේ දකින මොහොතේදීම සටහන් කරන්න කියන එක ඊටාම ඉහළ මට්ටමේ තියුණු විපස්සනා භාවනා උපදේශයක්. සාමාන්‍ය ජීවිතයේදී අපිට ස්ථිර සංඥාව අවශ්‍යයි. මේක මගේ gedara, මේ මගේ බිරිඳ, මේ මගේ රැකියාව කියන ස්ථාවරත්වේ නැතුව අපිට ජීවත් වෙන්න බෑ. නමුත් විපස්සනා භාවනාවේදී වෙන්නේ ඒක අනිත් පැත්ත. යෝගාවචරයා හිතා මතාම මුලින් ඇසි කරගත් ස්ථිර සංඥාවක් පසු එහි අනිත්‍ය ස්වභාවය දකින්න අස්ථාවර වෙන්න ඉඩ හරිනවා. මූලාශ්‍රයම කියන විදිහට භාවනාව ගැඹුරු වෙද්දී සංඥාවෙන් එන දුර්වල වෙනවා. ඒ වෙලාවට යෝගාවචරයා ගොඩදාපු මාළුවෙක් වගේ ගැහෙන්න සැලෙන්න පටන් ගන්නවා. මේක ඊටම තීව්‍ර අත්දැකීමක්. ඒක කරන්නේ භාවනාව කියන ආරක්ෂිත මග පෙන්වීමක් ඇති පරිසරයක් තුල. දැන් හිතන්න එදිනෙදා ජීවිතයේදී රැකියාවක් කරන අතරතුර පෞල් ජීවිතයක් ගත කරන අතරතුර කෙනෙක් හිතාමතාම තමන්ගේ සංඥා ස්ථාවරත්වය නැති කරගන්න උත්සාහ කළොත් මොකද වෙන්නේ? ඒක මානසික ව්‍යාකූලත්වයට සහ ප්‍රායෝගික ජීවිතය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට හේතු වෙන්න පුළුවන්. අපේ සාකච්ඡාව අවසන් කරන්න කාලය ඇවිත් වගේ. මගේ ස්ථාවරයේ සාරාංශගත කළොත් පංචස්කන්ධ ධර්ම කියන්නේ මිනිස්ය මනසේ මූලික මෙහියුම් පද්ධතිය විස්තර කරන වෙනස් නොවන නියාමයන්. ඒවා හැම විටම හැම තැනකම හැම කෙනෙකු තුලම ක්‍රියාත්මකයි. අපි ඒ ගැන දැනුවත් වුණත් නැතත් ඒ යථාර්ථය වෙනස් වෙන්නේ නැහැ. භාවනාව කියන්නේ මේ தත්යන් કૃත්‍රිමව නිර්මාණය කරන විශේෂ අවස්ථාවක් නෙවෙයි එය හැම විටම පවතින මේ යථාර්ථය මේ මිහියුම් පද්ධතිය පැහැදිලිව දැක ගැනීමට උපකාරී වෙන විශේෂිත දෘෂ්ටි කෝණයක් නැත්නම් විශේෂිත කණ්ණාඩියක් විතරයි මගේ අවසාන අදහස නම් මේ ගැඹුරු විශ්ලේෂණාත්මක රාමු හරියට වෘත්තීය ශල්‍ය වෛද්‍යවරියෙකුගේ උපකරණ කට්ටලයක් වගේ. ඒවා නිර්මාණය කරලා තියන්නේ නිශ්චිත අරුමුණක් සඳහා. ඒ තමයි මමත්වයේ කියන ගැඹුරු බැඳීම විසංයෝජනය කිරීම. ඒ සඳහා දැඩි පුහුණුවක් සහ નિયમિત સંદર્ભයක් අවශ්‍යයි. සාමාන්‍ය ලෝකයේ ජීවත් වෙන්න අපිට අවශ්‍ය වන සම්මුති යථාර්ථයේ වැදගත්කම නොසලකා හැර නිරන්තරයෙන්ම මේ විග්‍රහාත්මක දැක්මෙන් ජීවත් වෙන්න උත්සාහ කරන එක භාවනාවෙන් පිටස්තර ලෝකයේදී ප්‍රායෝගික නොවන දෙයක් වගේම අයෝග්‍ය වෙන්නත් පුරවන්. ඉතින් මෙම ඉගැන්වීම් අපේ පැවැත්මේ විශ්වීය යථාර්ථයක් විස්තර කරනවද? එසේත් නැත්නම් විශේෂිත අධ්‍යාත්මික අරමුණක් සඳහා නිර්මාණය වූ સંદર્ભයට අදාළ පුහුණු ක්‍රමවේදයක්ද කියන කාරණේ පිළිබඳව පවතින ගැඹුරු විවාදය මෙම සාකච්ඡාවෙන් ඉස්මතු වුණා කියලා මං හිතනවා. ඇත්තමම සමහර විට සැබෑ වටිනාකම රැඳී ඇත්තේ එක මතයක් නිවැරදි කියලා ඔප්පු කරන එකේ නෙවෙයි මේ දෘෂ්ටි කෝණ දෙකම ඒවා අදාළවන સંદર્ભයන් තේරුම් ගනිමින් අපේ අවබෝධය ගැඹුරු කරගැනීම සඳහා යොදා ගැනීම තුල වෙන්න පුළුවන්. මෙම මූලාශ්‍රවල තව බොහෝ දේ ගවේෂණය කරම් නීමට ඉතිරිව තිබෙනවා. The debate වෙත ඔබම සාදරයෙන් පිළිගන්නවා. අද අපේ සංවාදයට පදනම් වෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවලිය කියන ග්‍රන්ථයේ විශේෂයෙන් මෙහි අවසන් කොටස්වල එන සංඛාර සහ විඥාන කියන ස්කන්ධ දෙක ගැන තියෙන ගැඹුරු විග්‍රහයන්. ඉතින් අද අපි කතා කරන මූලික ප්‍රශ්නය තමයි මේක. මේ ඉගැන්වීම් හැම මොහොතකම අපි හැමෝටම අදාළ වෙන විශ්වීය මූලධර්මයක්ද එහෙම නැත්නම් මේවා විධිමත් භාවනා පුහුණුවක ඉන්න කෙනෙකුට ඒ කියන්නේ යෝගාවචරියෙකුට විතරක් අදාළ වෙන විශේෂිත උපදේශමාලාවක්ද මගේ ස්ථාවරය තමයි මේ ගැඹුරු විග්‍රහයන් එදිනෙදා ජීවිතයට වඩා විධිමත් භාවනාමය පුහුණුවක් තුල විතරයි නිවැරදිව ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ මේවා විශේෂිත සන්දර්භයකට අයිති දේවල්. හ්ම් මම එතනදී ඔබෙන් වෙනස් වෙනවා. මම තර්ක කරන්නේ සංඛාර සහ විඥාන ගැන මේ විග්‍රහය. ඒක අපේ මනස ක්‍රියාත්මක වෙන විදිය පෙන්වන විශ්වයේ සිටියමක් වගේ දෙයක් කියලයි. ඒක භාවනා කුටියට විතරක් සීමා කරන්න කොහෙත්ම බෑ. ඒක අපි හැමෝගෙම අත්දැකීම් ඇතුලේ මේ මේ මොහොතේ පවා නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙන මූලික සත්‍යයක්. හොඳයි. එහෙනම් අපි මුලින්ම අපේ මූලික ස්ථාවරයන් දෙක පැහැදිලි කරගමු. මම දකින විදිහ නැත්තම් මගේ ස්ථාවරය පැහැදිලි කළොත් මූලාක්ෂයේ විස්තර වෙන ඔය අනිශ්චිත විඥානයේ වගේ සංකල්ප තියෙනවනේ. ඒ කියන්නේ කිසිම දෙයකට සම්බන්ධ නැති විඥානයක් වගේ තත්වයන්. මේවා සාමාන්‍ය මනසකට ම්ම් එහෙම ලේසියෙන් ගෝචර වෙන්නේ නැහැ. ඒව හරිම උසස් මානසික තලයන්. මූලාශ්‍රයම කියවෙනවා විඥානයේ කොටු කිරීම කියන කාරණය භෞතිකවාදී ලෝකෙට පේන්නේ හිර කඳවුරක් වගේ කියලා. ඉතින් ඒකෙන්ම පැහැදිලි මේක සාමාන්‍ය ජීවන රටාවට පටහනි විශේෂිත ශික්ෂණයක් බව. අනිත් එක තමයි පඤ්ඤාවතායන් ධම්මා කියන එක. ඒ කියන්නේ මේ ධර්මය ප්‍රඥාවන්තයි සඳහයි කියලා කියන එකෙන්ම අපිට තේරෙනවා මේවා තේරුම් ගන්න සාමාන්‍ය දැනුමකට එහා ගිය පුහුණුවෙන් ලැබෙන ප්‍රඥාවක් ඕනේ කියන එක. ඉතින් මගේ තර්කය තමයි මේවා විශේෂිත උපකරණ විශේෂිත කාර්යයක් සඳහා විතරයි. මම මේ කරුණ දිහා බලන විදිය ඊට හාත්පසින්ම වෙනස්. මගේ අදහස තමයි සංඛාර සහ විඥානය ගැන මේ විග්‍රහය භාවනාවට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක. අපේ මනසේ මූලික සහ නිරන්තර ක්‍රියාකාරීත්වය විස්තර කරන දෙයක්. අපි හැම මොහොතකම අත්දැකීම් තෝරගන්නව ප්‍රතික්‍රියා කරනව තමන්ගේ ලෝකය නිර්මාණය කරගන්නව. මේ ඔක්කොම පැහැදිලි වෙන්නේ මේකෙන්. මූලාශ්‍රයන අර at the home මේසය නැත්නම් at home buffet උපමාවම බලන්නකෝ. එක එක જાතියේ කැමතියෙද්දී අපි කැමති දේ තෝරගන්නවා වගේ අපේ මනසත් ඉන්ද්‍රිය අරමුණු අතරින් කැමති දේ තෝරගන්නවා. කවුද මේක කරන්නේ? භාවනා කරන කෙනා විතරද? නෑනේ. අපි හැමෝම හැම තත්පරයකම මේ දේ කරනවා. ඒ වගේම මූලාශ්‍රය උපුටලා දක්වන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන ප්‍රකාශය ඒ කියන්නේ සංක්ෂේපයෙන් පංචෝපාදානස්කන්ධයම දුකයි කියන එක මොකක් හරි එක අවස්ථාවකට සීමා වුණු දෙයක් නෙවෙයිනේ. ඒක විශ්වීය සත්‍යයක්. ඉතින් ඒ දුක හැදෙන යාන්ත්‍රණය තේරුම් ගන්න එකත් විශ්වයම වැදගත්. මූලාශ්‍රයේ කියවෙන තණ්හා දාසෝ ඒ කියන්නේ තෘෂ්ණාවට දාසයෙක් වෙනවා කියන කාරණියත් එක්ක ඔබ ඒක සම්බන්ධ කරනවා. ඒක ඇත්ත. හැම මිනිසෙක් තුළම තෘෂ්ණාව ඒ මත පදනම් වුණු මානසික සැකසීම ඇති වෙනවා. හැබැයි මගේ ප්‍රශ්නය මේකයි සාමාන්‍ය පුද්ගලයෙක් තමන්ගේ හිතේ ඇතිවෙන ආසාවක් ආ මේක සංකාරයක් මේක මම හදාගත්ත දෙයක් මේක ඇතිවෙනව නැතිවෙනවා කියලා විග්‍රහ කරලා බලන බලනවද? නෑ. සාමාන්‍යයෙන් එහෙම බලන්නේ නෑ. තමයි හැබැයි එහෙම බලන්න බැරි වුණා කියලා ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නෑ කියලා කියන්න බෑ නේද? අපි හුස්ම ගන්නවා කියන එක ගැන හැමතිස්සෙම දැනුවත් නෑ. ඒත් අපි හුස්ම ගන්න එක නතර වෙන්නේ නෑනේ. සංකාරත් ඒ වගේ. අපි ඒ ගැන දැනුවත් වුණත් නැතත් ඒක අපේ මනසේ යටින් දිවෙන අර මෙහියුම් පද්ධතිය වගේ දෙයක්. මේ මොහොතේ අපිට සවන් දෙන කෙනෙක් ඊළඟට තේ එකක් බොන්න ඕනේ කියලා හිතුවොත් ඒකත් සංකාරයක්. රැකියාවේ ප්‍රශ්නයක් ගැන කේන්ති ගියොත් ඒ කේන්තියත් එක්කෙන මානසික පෙළඹවීමත් සංකාරයක්. ඉතින් මේක හඳුනාගන්නීමේ හැකියාව භාවනාවෙන් දියුණු කරගන්න පුළුවන් වුණාට ක්‍රියාවලියම නම් අනිවාර්යයෙන්ම විශ්වියයි. යෝජනවත් වෙන්නේ කාටද කියන එක ගැන. මූලාශ්‍රයම සඳහන් වෙනවා නේද? මේ අවබෝධය ඥාන විභාගයක් එහෙම නැත්නම් ප්‍රඥාවේ විකාශනයක් එක බැඳිලා තියෙන දෙයක් කියලා. ඒ කියන්නේ මේක නිකම්ම නිකම්ම තියෙන දෙයක් නිරීක්ෂණය කරනවට වඩා ඒ නිරීක්ෂණය කරන්න අවශ්‍ය මෙවලම හදාගන්න වෙනවා. ඒ මෙවලම තමයි භාවනාවෙන් ලැබෙන ප්‍රඥාව. සාමාන්‍ය කෙනෙක් ආශාවන් අත්දකිනවා ඒවට අනුව වැඩ කරනවා. හැබැයි ඒව Tamanම හදාගත්ත මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් කියලා විග්‍රහ කරලා ඒකෙන් මිදෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ ගැඹුරු විග්‍රහය ප්‍රායෝගික වෙන්නේ විපස්සනා භාවනාව වගේ විධිමත් පුහුණුවක් ඇතුලේ විතරයි. නැත්තම් ඒක හුදෙක් බුද්ධිමය ව්‍යායාමයක් විතරක් වෙනවා. එතනදී මට ප්‍රශ්නයක් මතුවෙනවා. ඔබ කියන්නේ දිනදා ජීවිතයේ තමන්ගේ තරහව ආසාව හඳුනාගෙන ඒකෙන් මිදෙන්න හදන සාමාන්‍ය කියලා කරන්නේ මොකද්ද? ඒකත් මේ මූලධර්මයේම ප්‍රායෝගික යෙදවීමක් නෙවෙයිද? සමහර වෙලාවට යා සංකාර කියන වචනේ දන්නේ නැතුව ඇති. ඒත් යා කරන්නේ තමන්ගේ හිතේ හැදුණු මානසික පෙළඹවීමක් පාලනය කරගන්න එකනේ. ඒක මේ විශ්වීය මූලධර්මයේම සරල යොදුමක් වෙන බරිද? මූලාශයේ තියෙන ගැඹුරු විග්‍රහය ඒ සරල යොදුම තවත් තියුණු කරනවා විතරයි. ඒක හොඳ කරුණක්. හැබැයි ඒක හරියට සාමාන්‍ය කෙනෙක් කුස්සියේ පාවිච්චි කරන පිහියකින් එළවලුවක් කපනවා වගේ දෙයක්. මූලාශ්‍රය විස්තර කරන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක් ස්කැල්පල් එකක්. ඒ කියන්නේ ශල්‍ය පිහියක් පාවිච්චි කරලා කරන හරිම සියුම් සත්කමක් ගැන. දෙකේම අරමුණ කැපීම වුණත් මෙවලම තාක්ෂණය අවශ්‍ය පුහුණුව මේ ඔක්කොම සම්පූර්ණයම වෙනස්. සාමාන්‍ය මට්ටමේ පාලනයක් සමහර විට හැමෝටම කරන්න පුළුවන්. නමුත් සංඛාරයන්ගේ සමුදය වය, ඒ කියන්නේ ඇතිවීම නැතිවීම තත්පරෙන් තත්පරයට දකින මට්ටමට එන්න නම් අර විශේෂිත පුහුණුව අත්‍යවශ්‍යයි. හරි. එතනින් අපි විඥානයේ පැත්තට හැරුණොත් මං හිතන්නේ මගේ තර්කය තවත් ශක්තිමත් වෙනවා. විඥානය කියන්නේ සරලවම දැනගැනීම. අපි ඇහෙන් රූපයක් දැනගන්නවා, කනෙන් ශබ්දයක් දැනගන්නවා. මේක භාවනා කරන කෙනාට විතරක් වෙන දෙයක්ද? නෑනේ. මේක සත්‍යයකට තියෙන මූලිකම ලක්ෂණයක්. ඒ වගේම මූලාශ්‍රය විස්තර කරන විඤ්ඤාති කියන ක්‍රියාවලිය ඒ කියන්නේ තමාම්ගේ දැනගැනීම අනුන්ට දැනවන්න උත්සාහ කරන එක. කෙනෙක් Taman දැක්ක දෙයක් තව කෙනෙකුට කියන්න හදනකොට තමට දැනුණ දෙයක් විස්තර කරනකොට මේ විඤ්ඤාති ක්‍රියාවලියමයි වෙන්නේ. ඒකත් විශ්වීයයි. ඉතින් විඥාණය ගැන මේ විග්‍රහය හැමෝටම අදාළ නෑ කියන්නේ කොහොමද? ඔබ මතු කරන්නේ විඥානයේ මූලිකම මතුපිට තියෙන ක්‍රියාවලිය ගැන මම එකට එකඟයි. ඒක පොදුයි. හැබැයි මූලාශ්‍රයේ අවධානය යොමු කරන්නේ ඊට වඩා ගැඹුරු තැනකට. ඒ තමයි ඒ විඥාණයට නොඇලී ඒක නිරීක්ෂණය කිරීමේ භාවනාමය පුහුණුව ගැන. මූලාශ්‍රයේ හරිම තීරණාත්මක දෙයක් සඳහන් වෙනවා. මේක යෝගාවචරයෙන්කින් 185ක් 9ක් පරදින වරදින තැනක් කියලා. මේකේ මොකක්ද ඔප්පු වෙන්නේ මේක එදිනෙදා ජීවිතේ සාමාන්‍ය ක්‍රියාවලියක් නිරීක්ෂණය කරනවා වගේ ලේසි දෙයක් නෙවෙයි. මේක ඊටාම උසස් ප්‍රගුණ කරන්න අතිශයින්ම අමාරු කුසලතාවයක්. ඒක හැමෝටම පොදු දෙයක් නම් 859ක් දෙනා පරදින්නේ ඇයි? ඔය 80ක් 9ක් පරදිනවා කියන කාරණේ තමයි මටත් හිතන්නම වෙන දේ. හැබැයි මම ඒක තේරුම් ගන්නෙත් වෙනස් විදිහකට. ඇත්තට මේකෙන් කියවෙන්නේ මේකේ තියෙන විශ්වීය බව නැති වෙනවා කියන එකද? එහෙම නැත්නම් ඒ විශ්වීය සත්‍යය දකින්න තියෙන සහජ දුෂ්කරතාවයද උදාහරණයක් ගත්තොත් ගුරුත්වාකර්ෂණය කියන විශ්වීය නීතියක් ඒත් ඒක තේරුම් අරගෙන රොකට් එකක් හදලා අභ්‍යවකාශයට යන්න පුළුවන් වෙන්නේ බොහොම ටික දිනෙකටනේ ඒකෙන් ගුරුත්වාකර්ෂණය විශ්වීය නෙවෙයි කියලා කියන්න බෑ ඒ වගේම තමයි විඥානයේ ක්‍රියාවලිය විශ්වීය වුණාට ඒක ඇත්ත ස්වභාවය අවබෝධ කරගැනීම කියන එක දුෂ්කර වෙන්න පුළුවන්. ඒ දුෂ්කරතාවය නිසා මූලධර්මීය විශේෂිතයි කියලා කියන්න බෑ. ඔබ කියන උපමාව සිත් ගන්නාසුළුයි. නමුත් මම හිතන්නේ එතන මූලික වෙනසක් තේනවා. අපි මෙතන කතා කරන්නේ අනිදස්සන විඥානීය වගේ තත්වයන් ගැන. ඒ කියන්නේ කිසිම ඉන්ද්‍රිය අරමුණක් මත පදනම් නොවූ නොපෙනෙන විඥානීය කියන ඊටාම සියුම් తত্ত্বය. ඒක සාමාන්‍ය ලෝකේ අපේ අත්දැකීමක් නෙවෙයි. ඒක භාවනාවේ හරිම උසස් ඉලක්කයක්. ඒක අර රොකට් හදනවා වගේ නෙවෙයි. ඒක අපි දන්න භෞතික නීති පද්ධතියේ සම්පූර්ණයෙන්ම පිටපනිනවා වගේ දෙයක්. ඒ වගේ ඉලක්කයක් ගැන කතා කරනකොට ඒකට යන පාරත් සාමාන්‍ය පාරක් වෙන්න බෑ. ඒක විශේෂිත කැපවීමෙන් යන්න ඕන මාර්ගයක්. ඒකයි මම කියන්නේ මේ උපදේශමාලාව විශේෂිතයි කියලා. එතකොට මේ ඉගෙනීමේ අවසාන අරමුණ දිවා බැලුවොත් අරමුණ දුකින් විදීම ඒක විශ්වී අවශ්‍යතාවක් ලේද? කිසිම කෙනෙක් දුක් විඳින්න කැමති නැහනේ. ඉතින් දුක පොදු නම් දුක නැති කිරීමේ මූලධර්මත් පොදු වෙන්න එපයි. මෙම මූලධර්ම වලින් පැහැදිලි කරන්නේ අර දුක හඩගන්න යාන්ත්‍රණය. ඒ යාන්ත්‍රණය තේරුම් ගන්න එක හැම මොහොතකම ප්‍රයෝජනවත්. උදාහරණයක් ගමුකෝ. රැකියාවේදී ඔබට ඊමේල් එකක් එනවා ඒක නිසා හිතේ ලොකු පීඩනයක් තරහක් ඇති වෙනවා. ඒ වෙලාවේ මේ පීඩනය ඇති වුණේ ඊමේල් එක නිසා නෙවෙයි ඒ ඊමේල් එකට ප්‍රතිචාර විදිහට මගේ හිතේම සැකසුණු සංඛාරයක් නිසා කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒක භාවනා කුටියකට සීමා වුණු දියක්ද නෑ ඒක හරිම ප්‍රායෝගික එදිනදා ජීවිතයට අදාළ කරගන්න පුළුවන් යෙදුමක් ඒ කියන්නේ මේක නිකම්ම දාර්ශනික කරුණක් නෙමෙයි අපේ එදිනදා පීඩනය අඩු කරගන්න පුළුවන් ප්‍රායෝගික යතුරක් මේක තේරුම් ගැනීම තුලම තියෙනවා මම ඒ තර්කය සම්පූර්ණයෙන්ම පිළිගන්නේ නෑ අරමුණ පොදු මෙතන විස්තර වෙන ක්‍රමවේදය හරිම විශේෂිතයි ඒක උසස් අධ්‍යාත්මික තාක්ෂණයක්. ඔබ කියන ඊමේල් උදාහරණෙම ගමු. ඒ වෙලාවේ ඇතිවෙන පීඩනය සංඛාරයක් කියලා හඳුනාගන්න නම් ඒකට සීල සමාධිය කියන මූලික පදනම අවශ්‍යයි. එහෙම නැතුව හිත විසිරිලා කේන්තියෙන් ඉන්න වෙලාවක ආ මේක සංඛාරයක් කියලා නිකන් හිතුවට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒක තවත් සිතුවිල්ලක් විතරයි. මූලාශ්‍රයම ප්‍රඥාවේ සහ විධිමත් පිළිවෙතක අවශ්‍යතාවය නැවත නැවතත් අවධාරණය කරනවා. ඒ නිසා තමයි මම කියන්නේ ස්කන්ධයන්ගේ සමුදේ වය දැකීම කියන්නේ ගැඹුරු අභ්‍යන්තර ගවේෂණයක ප්‍රතිඵලයක්. ඒක එදිනෙදා ජීවිතය පටන් ගන්න ඕන මූලික උපකල්පනයක්වත් ලේසි නිරීක්ෂණයක්වත් නෙවෙයි. ඒක කැපවීමෙන් සහ නිවැරදි ක්‍රමවේදයෙන් විතරක් ළඟා ගන්න පුළුවන් ගැඹුරු අවබෝධයක්. හරි. එහෙමනම් අපි මේ කාරණා ටික සාරාංශගත කරලා බලමු. මගේ ස්ථාවරය තමයි සංකාරස විඥාන ගැන මේ විග්‍රහය අපේ මනස යථාර්ථය සහ දුක නිරන්තරයෙන් නිර්මාණය කරන විදිය තේරුම් ගන්න හරිම බලවත් විශ්වීය රාමුවක් සපයනවා කියන එක. මේවා භාවනානුයෝගීන්ට විතරක් වෙනුණු গুপ্ত සංකල්පනෙවලි අපේ හැම මොහොතකම පවතින මූලික සත්‍යයන්. ඒවා හඳුනාගෙන අවබෝධ කරගන්න උත්සාහ කරන එක ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක තමන්ගේ ජීවිතය යහපත් කරගන්න උදව් වෙනවා. මගේ සාරාංශය මෙහිමයි. මෙම ක්‍රියාවලින්ගේ මූලික ස්වභාවයේ විශ්වීය බව මම පිළිගන්නවා. හැබැයි මූලාශ්‍රයේ විස්තර වෙන විශේෂිත විග්‍රහාත්මක සහ නිරීක්ෂණ ක්‍රමවේද කැපවුණු භාවනානුයෝගින් සඳහාම වන උසස් මෙවලම් බව මම නැවතත් අවධානය කරනවා. නිසි සන්දර්භය, ඒ කියන්නේ අර සීලය, සමාධිය කියන පදනම සහ සූදානමකින් තොරව මේවා සාමාන්‍ය ජීවිතයට යොදවන්න උත්සාහ කරන එක හරියට වෛද්‍ය විද්‍යාව ඉගෙන නොගත් කෙනෙක් ශල්‍ය කර්මයක් කරන්න හදනවා වගේ අනතුරුදායක වෙන්නත් පුළුවන්. ඒකින් වෙන්නේ මේ ගැඹුරු අධ්‍යාත්මික මාර්ගයේ අරමුණ වැරදිට තේරුම් ගැනීමක්. කොහොම වුණත් මේ මූලාශ්‍රය මිනිස් තප්පේ ගැන ඊටාම ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරනවා කියන කාරණයට අපි දෙන්නම එකඟ වෙනවා. ඇත්තමන්ම. මේ මූලධර්ම නිරන්තරයෙන් දැනුවත් ඉන්න ඕන අපේ අත්දැකීම් යටින් දිවෙන යථාර්ථයක් විදිහට සැලකුවත් ගැඹුරු පුහුණුවක් සඳහා තියෙන විශේෂිත ඉලක්කයක් විදිහට සැලකුවත් ඒවා මනසේ සංකීර්ණ ක්‍රියාකාරීත්වය අපිට හෙළිදරව් කරනවා. ඉතින් මේ දෘෂ්ටි කෝණ දෙකෙන් තමන්ගේ අවබෝධයට වඩාත් ආදාළ කරගන්න පුළුවන් මොකද්ද කියලා හොයලා බලන්න මූලාශ්‍රය තවදුරටත් ගවේෂණය කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. සත්‍ය පවතින්නේ ඒ නොනවතුණු විමර්ශනය තුලයි.